අපි ඉන්නේ දැන් ධම්මානුපස්සනා කොටසේ මේ වෙනකොට අපි රූප කාය අනුපස්සනා වේදනා අනුපස්සනා චිත්තාන පස්සනා කොටස් ගත කරලා තියෙනවා. අද මේ අනුව අපි කතා කරන්න හදන්නේ සතිපට්ඨාන සූත්‍රය වශයෙන් බannකොට 19 වෙනි දේශනාව. ඉතින් මේ ඉදිරිපත් කරගන්න හදන සංඥා ස්කන්ධය බොහොම සියුම් කොටසක් ධර්ම දේශනාවල ධර්මස්කන්ධවල තාමසියුම් කොටසක් ඒ වාගේම තමයි බොහොම වංචනික වෙන්න පුළුවන් ධර්මයක් අල්ලා ගැනීම බොහොමත්ම සියුම් ඒ නිසා තමයි රූප උගන්නලා වේදනා උගන්නලා ඊගාවට මේ සංඥා ස්කන්ධය උගන්වීමට සරුවත්යන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ කොහොම නමුත් ඒ චිත්ත වීතියක එහෙම නැත්නම් අරමුණක් ඉදිරිපත් වෙන මුදුන්පත් වෙන වේලාවක ක්‍රියාත්මක වශයෙන් ප්‍රායෝගික ක්‍රමකුත් තියෙනවා මේ ඉදිරිපත් කිරීම. ඒක නිසා කොහොම නමුත් සාමාන්‍ය ධර්ම දේශනාවලට බොහොම කලාතුරකින් තමයි සංඥා ස්කන්ධය දේශනාවකට සම්බන්ධ වෙන්නේ මේ වගේ පැය ගණන් දේශනා කීරයක් පවත්වලා තමයි අපිට මෙතෙන් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ අර ක්‍රමයෙන් ගොඩනගාගෙන එන ගැම්ම අනුව තමයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වගේ මාතෘකාවකට යනකොට සංඥාව කියන්නේ මොකක්ද කියලා පිරිසට අවබෝධ කරලා දෙන්න පොඩි හඳුන්වීම් කරන්න සිද්ධ වෙනවා. දන්න දේ තමයි නමුත් මේ දේශනාවට සම්බන්ධ වෙන භාෂාව, දේශනාවට සම්බන්ධ වෙන ප්‍රායෝගික කරුණු අනුව අර්ථකථනයක් දීලා පටන් ගත්තාම කාටත් වගේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේ වගේ වෙලාවල් වලට ගොඩක් වෙලාවට ගන්නේ මේ සාරවත්්‍ය දේශනාවම නෙවෙයි ඒ අනුව කොට නැගිච්චි ආචාර්ය මත ඒ වගේම සංග්‍රහ ග්‍රන්ථවල දක්වලා තියෙන ක්‍රමය ඒකදී සම්මතයේ වශයෙන් තියෙන මේ සංඥාවේ ලක්ෂණය මොකද්ද රසය මොකද්ද පච්චුපට්ඨානෙ මොකද්ද පදට්ඨානෙ මොකද්ද කියලා ඒකට ආවේනික ලක්ෂණය සංඥාව අතනෑර පවත්තන ලක්ෂණ කියනවා ඒ වගේ මේක ඉදිරිපත් වෙච්චාම කර දෙන්නා වූ කෘත්‍යයක් තියෙනවා හිතකට සංඥාව ඉදිරිපත් වෙච්ච වෙලා ඒ වගේ මේක තියෙන බව වටහා ගන්න වැටෙන ආකාරයක් තියෙනවා මේ සංඥාට ආසන්න කාරණාවක් තියෙනවා කාරණා හතර තමයි සාමාන්‍යයෙන් රූප ධර්මයක් හෝ නාම ධර්මයක් හඳුනා ගැනීමේදී මේ තේරවාදයේ විස්තර කරගන්නේ උපමානේ ඕක තමයි. ඒ අනුව වන්නකොට සංඥාන ලක්ෂණ සංඥා කියලා කියනවා. හඳුනා ගැනීම තමයි සංඥා චෛතසිකයෙන් කෙරේ. සංඥානනය හඳුනා ගැනීම. ඒක නිසා අපි ඊ타ත්ම පුංචි කාලේ ඉඳලා අවුරුදු 60 70 100 හමාර ජීවත් වෙලා ඒ යන ගමනේදී අපට ලැබෙන අරමුණු රූප වශයෙන් නාම වශයෙන් ගත්තොත් නම් ඒ අභිධර්ම ක්‍රම වලට නම් ගණන් කරලම පෙන්නනවා. මෙන්න මෙච්චරයි තියෙන්නේ කියලා. රූප වශයෙන් කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ විතර. ඒ වගේම චෛත්‍යික පස්යෙන් බලපුවාම පස්ස පංචමක දෛසික ධර්ම ඒ වගේ කීවයක් බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙනවා. ඒ පරමාර්ථ වශයෙන්. නමුත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේක හතරට බෙදුවට ඔක ප්‍රඥප්ති ලෝකයට ගියාට පස්සේ පුදුමාකාර බෙදීලා වෙච්ච ගතියක් තියෙනවා මේ මේ දේන් අනිදේ වෙන් කරන ගතිය. මේකට තමයි පෘථක් ගතිය කියලා කියන්නේ. පැතිරිච්ච ගතියක් තියෙන. ඔක්කොටම හේතු වෙලා තියෙන රූප ධර්ම වලට පට වියාපෝ තේජෝ වායය විතරයි. නමුත් ඒකේ තියෙන විවිධතාව බලනකොට පුදුමාකාර විචිත සමේ එකකින් එක වෙන් කරගන්න නම් හඳුනා ගැනීමේ ලකුණු කියන්න වෙනවා. මේ හරක් පට්ටියක සත්තු වෙන් කරලා දැනගන්න අහන කොටනවා. හංවඩු ගහනවා කියලා කියනවා. ඒ හංවඩුවෙන් තමයි සත අඳුරගන්නේ. මේ අසවලාගේ පට්ටි හරකෙක් මේ කාගෑනු සතෙක් පිරිමි සතෙක් කියලා හංවඩු ගහීමෙන් තමයි අඳුරන්නේ. අන්න ඒ වගේ සෑම ලෝකයේ තියෙන සෑම රූප ධර්මයක්ම සර්වඥාන්සේ සඳහන් කරනවා නමකින් කෙලසිලා කියනවා කියන්නේ. ඒ කියන දේ අනිත් දෙයකින් වෙනකොට හඳුනා ගැනීමට මිනිස්සයා නන් දීලා තියෙනවා. ඒ කියන්නේ නමකින් කෙලසලයි තියෙන්නේ. මේකේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා කියනවා නමකින් නොකලසිච්ච දෙයක්. එහෙම නැත්නම් නමක් නැති දෙයක් කියලා හරි නමක් ඒ තරමටම මේ මිනිසයා ගිය තන ආතන ලකුණු තියෙනවා. අන්නේ වැඩේ කෙරෙන්නේ ඒකේ තියෙන මේ සංඥා චෛතසිකේ. ඒකට කියනවා සංජානන ලක්ෂණ කියලා හඳුනා ගැනීමේ ලක්ෂණය. ඊගාවට ඒ ඒ තමයි සංඥාව අනිකුත් අපි කලින් කතා කරපු වේදනා චෛතසිකේ එහෙම නැත්නම් අනිකුත් සංස්කාර ධර්මයන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න තියෙන ලක්ෂණය හඳුනා ගැනීම තමයි යන්නේ කෘත්‍යය. විවිධාකාර දේවල් අනන්ත අප්‍රමාණ නාම ධර්ම රූප ධර්ම ලැබෙනකොට ඒ සෑම දෙයක්ම හඳුනා ගන්නට ඉදිරිපත් වෙන එක තමයි යා කරලා දෙන වැඩි. මේ නිසා මෙයා හිතකට නැත්තම් චෛසික ධර්ම ගොඩක් මැද මේ අජීවත් වෙනකොට එයා කරන කෘත්‍යද කියනවා පච්චාභිඥාන රසා කියලා. එයා කලින් දැකගෙන අඳුනගත්ත දේ නැවතත් අන්න අහවලා කියලා ඒ නැවත මතක් කර දීම කරන්නේ සංඥාවෙන් තමයි. අපිට සමාහලාට කාලයකට පස්සේ කවුරු හරි දැකපුවාම එක්කෝ යාගේ හැඩරුවෙන් මතකයි. එහෙම නැත්නම් ඊයත් එක්ක අපි කරපු හොඳ හෝ නරක ගනුදෙනුවකින් මතකයි. එහෙම නැත්නම් නමෙන් මතකයි. ආනෝ විදියට මේ සංඥාව තියෙනවා නම් කරගෙන කෘත්‍ය තමයි කලින් දැකපු දේ නැවත මතක් කරලා දෙනවා. එහෙම නැත්නම් ලබන සැරේ මෙයා හම්බුවේ මෙයා වැදගත් කෙනෙක්. ඒ නිසා මම මෙයා මතක තියාගන්න ඕනේ කියලා ලකුණු තියෙනවා. මොනවා හරි කමයකට ඒ ලකුණු ගන්නවා. ඒක අපි හිතලාත් කරන වෙලාවල් තියෙනවා. මේ අචේතනිකවත් කරන වෙලාවල් තියෙනවා. ඒකට පෙන්නන්නේ දැන් වඩුවෙක් දණ්ඩියමට කොටයක් තියාගත්තට පස්සේ උගේ බොරදම් ගහ ගන්නවා. ඉරි ගහ ගන්නවා. ඒ ඉරි ගහගෙන ඉවරලා විවේකී වේග කර ගන්න කොටේ හොඳට හිර කරලා ඉරි ගහ ගන්න. ඉරි ගහගෙන වෙලා ඒක දිගේ තමයි කියත ඉරන්. ඉරුම් පට්ටලේ කියන්නේ. ඉරුම් පට්ටලෙන් ගත්තට පස්සේ උන ලෑලි හරි පරාල හරි කපා ගත්තට පස්සේ ඕක වඩු මේසෙට ගෙනියනවා. ගෙනියට පස්සේ වඩුවා හදන්න ඕන උපකරණේ හැටියට ඔය දී අඳ ගන්න. මෙතනින් කැපෙන්න ඕන මෙතන හුලහ බයන්න ඕන මේක බීජිමක් එන්න ඕන කියලා. හඳගත්තට පස්සේ ඒ අනුව තමයි යාගේ වඩ උපකරණ පාවිච්චි කරන්නේ. ඒක නිසා අර ගත්ත උළුස්සේ ප්‍රමාණය උළුස්ස ළඟ තියලා ඇඳගත්තට පස්සේ හදලිවන්න පස්සේ ඒකට හරියට හරියනවා. යාගේ ඇඳුම් කපන්න ගියාම මේ පුදුම විදිහේ උපක්‍රම තියෙනවා. ඒ ඒක පතරමක් කපාගෙන ඒ පතර මේ හැටියට රෙද්ද කපාගෙන ඒ රෙද්ද බහුවට පස්සේ ඉති හුඟක් කාලවට අර පුද්ගලයාගේ මිම්මට හරියන වෙලාවල් තියෙනවා. ආන්නේ වගේ මේ වඩුව ඇඳගන්න ඉරි වාගේ උපමාවකට පෙන්නන අපේ හිත යමක් දැකපුවාම ඒ ප්‍රകൃතිය වශයෙන් තියන්න හිතට බෑ. ඒකට අපි මොකක් හරි ඒ හංගඩු ගහිල්ලක් කරනවා. අර වඩුව ලකුණු කරන්න වගේ මේ දාරු ආදීසු තච්චකෝවිය ලියත ආදී කෙරේ වඩුවා වැඩ කරන්නාසේ මේ ලකුණු තබා ගැනීම කරන්නේ මේ කරපු ලකුණු අනුව පස්සට දවසේ මේ අසවලායි කියලා දැනගන්නේ මේ සංඥා චෛත්‍යය. ඒක තමයි යා වැඩ කරන වෙලාවේ දැක ගන්න පුළුවන් ලක්ෂණය. යාගේ රසය කියලා පෙන්නනවා. ඒක ඒ වගේම තමයි ඒ තිබ්බ ලකුණු අනුව කලින් අඳුනගන්නට හේතු කරගත්ත ලකුණු අනුව නැවත නැවතත් එයටම පිවිසෙන ගතියක්. දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩියි කියලා කියන්නේ. අපි දන්න දෙයට නැවත නැවත ඇදෙන ගතියක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ සංඥාචෛසිකේ යම් හුරු ගතියක් තියෙනවා නම් ඒකටම නැවත නැවත ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒක වැරදි නම් ඉතින් හැමදාම ඒක වැරදි තමයි. යම් ආකාරයකට යමක් වෙනුවෙන් අපි වැරදි අදහසක් ඇති කරගත්තොත් නැවත නැවතත් ඒ සංසිද්ධියට හිත යොදනකොට රූප ධර්ම වේවා නාම ධර්ම වේවා ඒක නැවත නැවතත් අර සංඥාචෛසිකේ වැඩ කරන තා ඒ වැරද්දටම තමයි පේන්නේ. ඒක පොවාවකට පෙන්නනවා ඒ ජච්ඡන්ද ජාතකයේ කියලා තනකුත් සඳහන් වෙනවා ත්‍රිපිටකේ අන්දේකට ඇතෙක් අත ගන්න දුන්නොත් ඒ ජච්ඡන්ද ජාතකයේ සඳහන් කරලා තියෙන්නේ අන්දියෝ කීප දෙනෙකුට ඇතෙක් අත ගන්න දෙනවා. ඇතිකට ගන්න දිවම වලිගත ගාව එක්කන ඉතින් මේක කොස්සක් වාගේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට කකුලට ගාව එක්කන ඒක මේ වංගෙඩියක් වාගේ කියලා හිතා ගන්න. හොඳේ අත ගාව එක්කන පොල් ගහක් වගේ කියලා හිතා ගන්න. කනාට ගාව එක්කන කුල්ලක් වාගේ කියලා හිතා ගන්න. ඔන්න ඔය විදිහට ඊට පස්සේ යාට අලියා ගැන ඇහුවොත් ඉතින් ආ කියන්නේ අලියා මෙන්න මේ වගේ මේ කොස්සක් වගේ එකක්. නැත්තම් වංගෙඩියක් වාගේ එකක්. එහෙම නැත්නම් කුල්ලක් වාගේ එකක්. එහෙම නැත්නම් මේ පොල් ගහක් වගේ එකක්. මොකද එයාට මුළු ඇතාම ඇස්සත්තෙකු දකින්න ආසේ ගැඹුර සහ පළල සහිතව දැක ගන්න බෑ. ඔහු ලකුණු ගන්නේ ඒ Tamanට ගැටිච්ච ප්‍රදේශයේ හැටියට. ආන්නේ වගේ තමයි අපි වැඩක් කරගෙන යනකොට අපි කවදාකවත් එකම දේ දහස්වර බැලුවේ නැත්නම් ඒක පිළිබඳව පූර්ණ නිගමනයක් අපිට කරන්න බෑ. ඒ නිසා අපි නමුත් දැක්කේ නැහැ කියන කැමතිත් නෑ. අපි දැක්කයි කියන්න ලබාගත්තා වූ අර පුංචි කොටහකින් ඉතුරු ටික සේරම හිතේ චිත්ත රූපේ මවා ගන්න. මවාගෙන දැක්කාසේ දුටු ආසේ අතගෑව ආසේ අපි ඒක නැවත නැවත යොදවනවා. යොදවන්න යොදවන්න දිගින් දිගටම අපි අර ගන්න තීන්දුවල විශාල පරාස හිතිනවා. ගොඩාක් වෙනස්කම් හිතිනවා. නමුත් අපි මොන්නම විජේකින්වත් ඒක නැවත වෙනස් කරන්න කැමති නෑ. අපි කියනවා මේක දැක්කා. අපි ඒක අතගාලා මේක අත කරන්නේ. නැතුව නෙමෙයි කියන්නේ. නමුත් බලනකොට ඒ පරණ ගත්ත සංඥාවටමයි නැවත නැවත අපි ගෙවදින්නේ. ඒක වෙනස් කරන්න අපි කැමති නෑ. මේන්න මේ වගේ අපේ තියෙන පටු ගතිය නිසා අපි ගත්ත මතිය නැවත වෙනස් කරන්න කැමති නෑ. මෙන්න මේක තමයි අපිට මේ සංඥාවක් අපිට තියෙන බවට වැටහෙන්නේ. වැටහෙන කාරණාව මෙන්න මේ විදිහට ගත්ත දෙයටම ගත්ත ආකාරයට නැමත නැවත ඒ විදිහටම ඒ දේ පිළිබඳව ආකල්ප මතිමතාන්තර පිහිටීම තමයි පිටු ආගෙන කටයුතු කරන එක තමයි සංඥාවක් අපිට තියෙන බවට ලකුණ. ඒ වගේම යථා උපට්ඨිත විෂය පදට්ඨාන උපදින උපදින ඒ ඒ රූප ආරම්මන නාම ආරම්මන තමයි සංඥාවක් ඇති වෙන්න ආසන්නයෙන්ම හේතු වෙන කාරණාව. ඒක නිසා ලෝකයේ වල්ලකොට මේ මොනම දෙයකවත් එහෙම හොඳට විපස්සනා කරනකොට පේනවා අපි පිම්බීම හැකිලිම බලනවා නම් ඒක මුලින්ම බලන වෙලාවේදී ඔන්න පිම්බෙනවා ඒක මේ ඉස්සරහට එනවා පස්සට එනවා ලෑල්ලක් වාගේ එතෙන් බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වාගේ ඕක අපිට සටහන් පෙන්වන්න පුළුවන් මේකට කියලා සමාන කරලා නිදර්ශන පෙන්වන්න පුළුවන් ඒ තමයි අපි ඉස්සල්ලාම පින්වීමක් හැකිලීමක් දකින්න හැටි. ඔක හොඳට බලනකොට ඒකේ මේ සතහන විවිධ ආකාර අනුව කාලානුරූප වෙනස් වෙන ගති තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම සතහන පිළිබඳව සංඥාව ඇති කරගෙන එතනින් අතර නොවි ඒ අරමුණම ලොකු සද්ධාවකින් ලොකු එළඹ සිටි සිහියකින් ඒ වගේම අතනාරින වීර්යකින් ඒ කියන්නේ දැඩි ආතාප වීර්යයෙන් නැවත නැවත නැවත බැලුවොත් ඒ බලාපු දේම විවිධ හැඩතලවලට විවිධ ආකාරවලට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන දෙන බලනකොට ඔන්න හිතයි අරමුණයි තවලං වෙනවා. ඉතින් මේක දිගේම තවත් ඉදිරියට ගියොත් අර සතහන් සහ ආකාර බුදුම විදියට වේග වෙලා වෙලා වෙලා අන්තිමට අරමුණේ බින්දීම හැකිරීම දෙක වෙන් කරගන්න බැරි තරම්. දිගට යන ප්‍රවාහයක් පමණයි. ආන්නේ ප්‍රවාහය ළඟට යනකොට අර කලින් මෙනෙහි කරපු ක්‍රමේ හරියන්නේ කලින් අපි පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන ඒක හරියන්නේ නැහැ. දැන් කිය මෙනෙහි කරන්න වෙනවා දැනෙනවා දැනෙනවා. මොකද අර සතහන් හැලෙන එකක් ආකාර හැලෙන එකක් අරමුණ වැඩි වැඩියෙන් සමීපව බලන්න බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන් යනකොට අරමුණේ අර ලකුණු ගන්න පුළුවන් ප්‍රමාණය. ඇතුළ වෙන පිට වෙන හැටි හෝ වම දකුණ වශයෙන් හෝ බිම්බීම හැකිලිම වශයෙන් හෝ සංඥා තබා ගැනීමේ අපහසුතාවයක් මතුවෙනවා අපිට. ඒ නිසා අපි ඒක ආරක්ෂාකාරී විදිහට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනකොට අපිට තේරෙනවා දැන් අරමුණක් නැතුව ආසේ. මේ සංසිද්ධි හරියට දන්නේ නැත්නම් ඕනම කෙනෙක් කියනවා දැන් ආනාපානෙ නතර වෙලා. නැත්නම් පිම්බීම හැකිලිම නොදැනී ගියා. මෙතෙක් වෙලා පිම්බෙන අරමුණ හැකිලන අරමුණ තිබුණා දැන් නැතුව ගියා කියලා. නමුත් වෙන්නේ මොකද්ද? ඒ අරමුණු ඔක්කොම එකිනෙක අතර පෑහීමක් සිද්ධ වෙනවා. කොහොමද? හාල් ටිකක් වතුරේ දාලා ඔබ ලිපේ කියලා පැහැිනකොට හාල් බත් බවටපත් වෙනවා. ඒත් අපිට දැක් ගන්න පුළුවන් බත්තට සහ වතුර. ටික වේලාවක් යනකොට මේ බත්තට විලල් වෙලා විලල් වෙලා ගිහිල්ලා අන්තිමට කැලක් බාටපත් වෙනවා. හොඳට හැඳි ගලගත්තට පස්සේ දැන් මේ වතුරේ මේ හාල්ද කියලා අපිට වෙන් කරන්න බෑ. ඒකට අපි කියන දේ කැඳ කියලා. ඒ කැඳේ හාලේ හැදෙන්නේ. ඒ වගේ මේ හාල කැලක් බාටපත් වෙන ආකාරයක දැක ගන්නවත් නැහැ. ආන්නේ වගේ තමයි අරමුණට හිත ලං වෙනකොට හාල්පත් වෙනවා, බත් කැඳ වෙනවා. අන්නේ විදිහට මේ වෙනස් වෙලා ගියාට පස්සේ සංඥාව නිකම්ම නිකන් අසරණ වෙනවා. අඳුනා ගන්න බැරි තත්යකටපත් වෙන නිසා සංඥාට වැඩ කරන්න නම් අරමුණු තියෙන්න ඕන. අරමුණු නම් ඒකට ස්ථිර හැඩයක්. ස්ථිර කාල පරිමා <clears throat> පරාසයක් ඇති කරගන්න සංඥාව හරි වෙහෙසක් ගන්නවා. මෙන්න මේක නිසා අනිත්‍ය වූ ලෝකයේ අපට නිත්‍ය සංඥාවක් තමයි බොහෝ විට තියෙන්නේ. ඒ නිසා අපි යම් කිසි හොඳ දර්ශනයක් දැක්කොත් ඒක නැතිලා යන බව අපි හොඳට දන්නවා. නමුත් අපි ඒක ෆොටෝ එකක් අරන් තියාගන්නවා. අර හොඳට තියෙන වෙලාවෙක නැවත නැවත බලන්න. ඒ වගේ මේක ටිකක් ලොකු කරලා Taman ඉන්නම කාමරේ තියාගෙන මේ විදිහට අර මේ නැති වෙන බව හොඳටම දන්නවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න විදියකුත් නැහැ. නමුත් ඒක ඒ තුලින් හෝ චිත්තක්ෂණිකව ආස්වාදයක් පිණිස ඒක අර නිත්‍ය වෙලාවේදී ඒක අරමුණ කරනවා මේ ෆොටෝ එක නම් බොහොම හොඳට ඉඳලා තියෙනවා මේක නම් පසුබිම හොඳයි ආලෝක වර්ණ සංඥා හොඳයි ඒක තමයි තියාගන්න ඕනේ කියලා ඒක තෝරගන්නේ ඒක තුළින් අපි ආරම්භණයක් ඇති කරගන්න හදනවා අර ගෙවෙන ලෝකේ ජී වෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ තුලින් එකක් වෙන් කරගෙන ඒක ලොකු කරගෙන සංඥා කරගන්න යම් ආකාරයකට එහෙම කරගන්න බැරි වුණොත් ඒ සිද්ධිය පිළිබඳ අපිට මතකේ නැති වෙලා යනවා අපිට ඒක සාමාන්‍ය සිද්ධියක් වඩටපත් වෙනවෙම නොවෙන්නයි සංඥාව ඇති කරගන්නේ. ආනේ සංඥාව හැම වෙලාවෙදීම අරමුණු කරන්නා වූ නැත්නම් අරමුණක් පදනම් කරගෙන තමයි සංඥාව ඇති වෙන්නේ. ඉන්නේ මේ සංඥාව හොඳ අතටත් නරක අතටත් දෙකටම ක්‍රියාත්මක වෙනවා. බැලුව බැලමත් නම් පේන්න තියෙන්නේ මෙයා හැම වෙලාවෙම අපිව මුලා කරනවා කියලා. අවිද්‍යාව ඇති කිරීම පිණිස නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවක් ඇති කරලා දීම සඳහා සංඥාව ලද්දාපතං හැම වෙලාවෙම ඒ තමන්ගේ කෘත්‍ය දිගට කරලා දෙන නිසා අපි එයා විසින් දෙන මේ නිත්‍ය සංඥා තමයි ජීවිතේ ගත වෙන්නේ. ඒක සුභේ අසුභේ කියන්නේ. දෙතිස් කොළඹ ගත්තත් අසුභේ. අනිත් පැත්ත නමුත් මේක තුලින් සුභ සංඥාවක් අපේ කරලා දෙනවා. හොඳ යෞවන තරුණ රූපේ කියලා ඒකට සුභ සංඥාවක් ඇති කරනවා. ඒ වගේම හාත්පස මුර්ගාන දුකක් ලෝකේ තියෙන. නමුත් මේකේ සුඛයක් හොයලා දෙන්න හදනවා. අවුරුද්ද මේ ඍතුව හොඳයි. එහෙම නැත්නම් දවසේ මේ කාලය හොඳයි. එහෙම නැත්නම් මේ ආහාර අතර මේක හොඳයි කිය ඒක තුල අර සුබ සුඛ සංඥා ඇති කර දෙන්න හදනවා. මෙන්න මේ තුන සංඥා මාර්ගයෙන් අපිව නැත්නම් සංඥාවට මුල් තැන දීලා මේ කටයුතු කරන යනකොට මේ අනාත්ම උද්ඝව ලෝක ධර්මයේ තුල ආත්ම සංඥාවක් ඇති කරගෙන පෘථක්කන භාවයක් ඇති කරගෙන ස්ත්‍රී පුරුෂ භාව ආදී වශයෙන් විශාල පටලවිලක් මේකේ තියෙනවා. නමුත් මේකේ නාටකම නෙවෙයි. මෙන්න මේ සංඥාව ඒ ඒ වෙලාවේ අපිට හඟවන ගති නිසාම සංඥාවත්තා වූ මේ ක්ෂණ භංගුර භාවේ ක්ෂණින් ක්ෂණින් කැඩි කැඩි යන භාවේ නිසාම මේක අනිත් පැත්ත හරවන්න පුළුවන් ගතියකෝ ਸਰවඥාන්සේ දැක්කා. අපි ඒක තමයි මේ ධර්ම දේශනා මාර්ගයෙන් ඉලි කර ගන්න හදන්නේ. අපි ඉස්සල්ලා බලන්නේ මේ සංඥාව අඳුරගන්නනේ. ඒ නිසා මොනවා හරි අපි අර වගේ දෘෂ්ටියකට වැටෙනවා කියලා හිතමු. අනිත්‍යදී නීත්‍ය සංඥාව ගත්තා. ඊළඟ ගිහලා අන්තිමට අනාත්ම දේ ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ආන්නේ වැඩ කරනකොට ඉස්සල්ලාම ඇති වෙන සංඥාව ඊගාට චිත්තය ඊගාට තමයි දෘෂ්ටිය. මේ සංඥා අවස්ථාවේ බොහෝ මේක බොහොම තනුකයි බොහොම බොළඳයි බොහොම ලාමකයි ඒක දෙසරයක් තුන් සැරයක් දැක්කට පස්සේ තමයි චිත්තයක් බාටපත් වෙන්නේ. ඒ චිත්තය තුනට පස්සේ ඒක ඒ පුද්ගලයා අරස කරන්න උත්සාහ කරනවා. මේක මේ මම එක සැරයක් බලලා නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් හතර සැරයක් බලලා මම මේ කියන්නේ මම දන්න දෙයක් මේ කියන්නේ කියලා ඒ ගත්ත මතිය චිත්ත මට්ටමට ගියාට පස්සේ අඳුර ගන්න. සංඥා මට්ටමේ නම් එච්චර ගන්න දෙයක් නෑ. හරියයි දැක්කේ ඕක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා ඒක පිළිබඳව අනිත්‍යතාවයේ තියෙන. ඒක චිත්ත මට්ටමට වැන්නකොට දෙතුන්සලයක් අත්දකලා. ඊට පස්සේ ඕක දෘෂ්ටියක් පාඩපත් වෙනවා. දෘෂ්ටියක් පාඩපත් වුණාට පස්සේ නම් බුදුරජාණන් වහන්සේ වැඩිය වෙනස් කරන්නම් බෑ. ඒකයි ධර්මඥානසි දේශනා කරන්නේ මේ සතිපට්ඨාන වගේ භාවනා කරන මුලින්ම දෘෂ්ටිය කිවිලා තියෙනවා. සීලේ තියෙනවා. ඒ වගේ දෘෂ්ටියක් හදාන්න බැරි නම් නැත්නම් මේ සංඥා වගේ ඉතාමත්ම ගැඹුරින් සෑම චිත්තක්ෂණයක අපි මේ සතියෙන් පන්නන සමාධියෙන් පන්නලා දාන අවිද්‍යාව නැවත නැවත ඇති කරන භව නිත්‍යයක් ඇති කරලා දෙන තෘෂ්ණාව ඇති කරන මේ වැඩ පිළිවෙල කරන මේ සංඥාව අපිට ඉක්මවන්න පුළුවන් මේ සංඥාව සංඥා වේදේච නිරෝධය කරපත් කරන්න පුළුවන් කියලා මුළු ලෝකෙම හිතුවේ නෑ නමුත් සර්වචනාංශයේක මේ සංඥාවේ තියෙන නරකටපත් කරන ගතිය වගේම හොඳටපත් කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා මතක් කරන සතිපට්ඨාන ආදී ධර්මයක් කරනකොට අඩු ගානේ තද්ද දැඩි වූ තද්ද බල වූ දෘෂ්ටි සහිත කෙනාට අර මේක නිවැරදි කිරීමේ කෘත්‍ය කරන්න බෑ. ඒක තරම්ම භයානකයි. නමුත් ඒක වෙන්නේ මේ චිත්ත භාවයටපත් වෙච්ච දේ මත නැවත නැවත වැරදි ආකාරයෙන්ම අයෝනිසමනසිකාරයෙන්ම කල්පනා කිරීම නිසා. ඒ චිත්ත භාවයටපත් වෙන්නේ හීනෙන් නෙවෙයි. මේ හිතල බල්ලම නෙවෙයි. මනෝ විකාරෙකම නෙවෙයි මොකක් හරි සංඥාවක් සහිතවමයි ඒ සංඥාව හේතු වෙන ස්පර්ශයක් ඇතුවමයි ඒ නිසා යම් කිසි කෙනෙක් යමක් කියනවා නම් ඒක කවදාකවත් ඒ මනුස්සයා මේ කවුරුත් නොමගාර ඉන්නවක්වත් හිතලා බලලා කියන දේවත් නෙවෙයි මනුස්ස දැකලා තියෙනවා ඒක දැකපු නිසායි ඒ මනුස්සයා කියන්නේ ඉතින් ඒක නිසා එයාගේ ප්‍රශ්නේ අපිත් එක්ක තියෙන ගැටුම නතර වෙන්න නම් ඒ පුද්ගලයාත් එක්ක අපි මුලට යන්න ඕනේ මුලට නොගියොත් අග ඉඳලා විසඳන්න ගත්තොත් එන්නේ පුද්ගලයාට එක ගැටීමක් ඇති වෙයි. අපි පුංචි කාලේ අහලා තියෙනවා තල්ලත්තක් ඇට තල් ගහක් ඇට බුදිය ගත්ත අහවට වෙච්චදී ඒක පාරට ඇවිල්ලා තල් ගෙඩියක් හදනවා ඩෝං ගාලා රත්ත කරනවා. ඒක පාට අහව පැලසිනලා නැගිටලා බලනකොට විශාල සද්දයක් එයාට හිතුනේ එකම දේ අහස කඩන්න ගන්නවා කියලා. ඉතින් පැනපු පැනින්නටම ළඟ හිටු මීමෙන් එක්ක ඇහුවා මොකදයි කියලා. ඊට පස්සේ කතා කරන වෙලාවක් නම් මොනවත් නැහැ අහස කඩන්නවයි. හැබැයි දෙන්නම් બોලේ වැඩේ හරියන්නේ නැහැ කිය. ඔන්න මේ මෙන්න ගියා. මේ මෙන්න නට ඉත්තෑයක් හම්බුණා. ඉත්තෑය කිව්වා මේ දෙන්නෙක් නෙදුවල දැන් ඉතින් සෙල්ලමක් මේ මොකද කතා කරන වෙලාවක් නෑ යා. කොහොමම ගිහින් අන්තිමට මුවාටේ මුවාගෙන් ගෝනාට ගෝනාගෙන් ගිහින් අන්තිමට අලියත් එකතු වෙලා දැන් කැලේ බින්දගෙන දුවන. කිසිම කෙනෙක් මේ සංඥාව ඇති වෙච්ච තැනට යන්න ඕනාවක් නෑ. අර රැළට අහුවෙලා රැළට දුවනවා. ඕක තමයි අද ලෝකේ තියෙන ෆැෂන්ස් කියලා જાති තියෙන්නේ. හැම ඔච්චර තමයි. කවුරු හරි පිස්සෙක්මක් හරි අදහසක් ආවම ඒක නැතුව නම් බත් කන්න බෑ. ඒ තරමටම මේක යනවා. ඉතින් මේ වැඩේදී ඒ අලියා දක්වම හැම සතෙක්ම ඒ අර හා වගේ හා අහිංසක සතා බොරු නෙමෙයි කියන්නේ. ආව ඇත්තටම අත්දකලා කියන්නේ. නමුත් සංඥාවක් අනුවයි දුවන්නේ. යහනකොට කැලේ රජාලා නියනකොට ඔහෙට පල්ලා කියලා කතා කරා. ඉතින් නතර වෙන්න තු බෑනේ සිංහයා කතා කරා. ඔක්කොමලා නතර වෙනවා. ඊට පස්සේ කව මොකද? අනේ බුදුව. දැන් රජතුමනි අපි ළඟ ආදි කලකටයක් දෙන්නේ කැලේ ඉන්නේ කොහොමද අහස කඩාගෙන වැටෙනවා. සිංහයා කරලා කිව්වා මේ කවුද කිව්වේ? අලියට ප්‍රබාලා කිව්වා මන්නම් දැක්කේ නැහැ ගෝණ තමයි කිව්වේ. ඉතින් ගෝණගෙන් අහුවට පස්සේ මමත් ඇත්තටම අවසර දැක්කේ නැහැ. මට මේ මේ මේ මුවා තමයි කිව්වේ. ඒ මුවාෙන් ආනකොට ඔහොමම කියලා බලනකොට ඉතින් අන්තිම කෙලවර හිටපු හාවා කිව්වා ඇත්ත අවසර මන්නම් දැක්කා. ඊට පස්සේ කොහේ නම් අපි කට්ටියම කියලා යන්නේ ඒකට අර ඔක්කොමල කකුල පිටිවසටයි යදෙන ඉස්සරහට යන්න බෑ. මොකද අහකට කඩන්න බැත්ත දිහාවට නියන්න තියෙන්නේ. නමුත් සිංහයා ඉස්සර වුණා. සිංහයා ඉස්සරලා සිංහයා හාවට කිව්වා දැන් මේකට මුල් වෙච්ච කෙනා යම් සාක්කයට යම් කියලා කියලා බලනකොට හොඳට කාරණාව පැහැදිලි වුණා. අර නිින්දේ ඉඳලා එක පාට වැටුණාට පස්සේ ඒ දුවන්න පටන් ගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ කකුල් කඩාන දුවන එක විතරයි ආය බැලිලක් නැහැ. ඕකමයි තන්නේ කරන මේ පෙරද සමාජයේ පවතින්නේ. ඒක නිසා කවදා අපි මේක මේ බෙලිගෙඩියක් තල්ලත් අකුරට කඩානවත් නැහැ කියලා තේරුම් ගනි. අපි හරි කැමැති අහස කඩාවටනවා කියලා කියාගන්න ඒකල වෙලා අපි මේ අපේ මේ මෝඩ වැඩ, තකතිරු වැඩ ඒක සාධාරණීකරණය කරන්නේ. නොකියන දෙයක් නෑ. ඒකට වෙනමම තියෙන සබ්ජෙක්ට් එකක් රීසනින් කියලා. පිටුල් ගහට ගිය මනුස්සයර කියන දෙයක් තියෙනවා. ඒ වගේ තමයි ඕනම කෙනෙකුට කියන දේවල් තියෙනවා. ඒ කියන්න තියෙන දේවල් අපි 100% ප්‍රතික්ෂේප කරන්න ඒවා. යම් ප්‍රමාණයකට මේකේ ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය අනුවපු සංඥාවක් තියෙනවා. සංඥා චිත්තයක් බාර වෙලා චිත්තේ දෘෂ්ටියක් බාරපත් වෙලා තමයි මේ කටයුතු යන්නේ. ඒක අපිට දෘෂ්ටි අයින් කරන්න බෑ. ඒකට යටත් වෙන දෘෂ්ටිය තියෙනවා නම් වැරදිම භාවනාව කළ වැඩකුත් නැහැ. චිත්ත මට්ටම හදන්න පුළුවන් සංඥා මට්ටම හදන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා කිරීමේදී විපස්සනා භාවනාවේදී මේ සතිය දියුණු කිරීම සඳහා සතියට ආසන්න වශයෙන් බලපාන්නේ ස්ථිර සංඥාව තියෙනවා. හරි වෙන්න පුළුවන් වැඩි වුණා ඒක ප්‍රශ්නයක් නෑ. මම දැන් ආස්වාද කරන වෙලාවේදී ආස්වාද කරන බව දැනගැනීම සඳහා මෙනෙහි කරන්න කියන්නේ අර සංඥාව ස්ථිර කරන්නයි. සංඥාව ස්ථිර කරාට පස්සේ අපිට හොඳටම දන්න මේක අපි ආස්වාස කරනවා ආස්වාස කරනවා කියලා මෙනෙහි කරන ප්‍රස්වාසයේ නෙවෙයි බවට පටලැවිලක් එන්නේ. ඒ වගේම මේක හිතවිල්ලක් නෙමෙයි වේදනාවක් නෙමෙයි සබ්ජයක් නෙමෙයි මම ඉන්නේ ආස්වාසේ. ආ එතකොට අපි මම දැන් මෙතන කියන එක තහවුරු වෙනවා. එතකොට ඒ ඒ වෙලාවේ අපේ ඒ තියෙන ප්‍රඥප්ති දැනුම අනුව අපි දෙන ආස්වාදයේ මට වැටුනේ සීතලක් විදියට. ඊට පස්සේ ප්‍රස්වාසයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි අර ආස්වාසයෙන් ගත්ත සංඥාව සම්පූර්ණයෙන්ම අයින් කළා අලුත් හිතකින්. ප්‍රස්වාසයේ කියන කාරණාවට ප්‍රස්වාසයේ කියන ආරම්භණයට හිත ගියා කියලා දැනගන්න නම් නැත්නම් ඒක ඍජු අත්දැකීමක් වාටපත් කරන්න ප්‍රස්වාසය මෙනෙහි කරන්න. ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනකොට ඒක පිළිබඳ දැනීමක් අපට ඇති වෙනවා. මේ ඉස්සිස්සලාම දැකෝ පළවෙනි මොනත. යන්තම් අපි කියන සිංහලෙන් සුද දැක්කා කියලා. යන්තම් ඔන්න ස්ත්‍රියවද පුරුෂෙද්ද කියන්නේ නැහැ. මම යන්තම් ඔන්න සුදක් යනවා දැක්කයි කියලා අපි හරියට කියනවා. ආන්නේ සුද දැකීම පමණයි පළවෙනි සැරේ ආස්වාසිත ප්‍රස්වාසිත පේන්නේ. පිම්බීමේදී හැසිරීමේදී පේන්නේ. වමේ දකුණේ පේන්නේ. මෙන්න මේක තහවුරු කිරීම සඳහා ඊගාව සැරේට එන ආස්වාසයට අර වගේම මෙනෙහි කරන්න කියලා ඒ දැකපු එකමද කියන ප්‍රශ්නාර්ථයෙන් නැවත බලන්නේ කියන්නේ. ඉස්සල සීතලක් ආවම දැන් පස්සේ සීතලක්. ආ හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තාම තියෙන්නේ ඍජු අධ්‍යයනය ප්‍රසවාසය දැක්ක ප්‍රසවාස උණුසුමක් විදියට දැක්ක හොඳයි. ඊට පස්සේ ටික බලහන බලහන යනකොට මේ සීතල බව දිග වශයෙන් කෙටි වශයෙන් හෝ එහෙම නැත්නම් මේ මේ සීතල මට දැනෙන්නේ වාතයක සීතලක් වාගේ, ද්‍රවයක සීතලක් වාගේ, නැත්නම් ඝනයක සීතලක් වාගේ. ආදි වශයෙන් මේකේ අර විවිධ විවිධ විවිධ විවිධ පැති වැටෙනකොට වැටෙනකොට වැඩෙනකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ආස්වාසිය දැක්කයි කියලා. ඒ දිගටම මේ සංඥාව තාවුරු වෙන්නේ නැත්තම් අපි සතියෙන් දෙන්නේ අසතියෙන් ඉඳලා කියන්න බෑ. අපි ඉන්නේ වර්තමාන මොහොතේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමද නැත්නම් අපි මේ හිතගෙන හිතනවද සිතලුවක්ද දන්නේ නැහැ. ආන්න එක නැති කරන්න තමයි මේ සල්ලක්ඛේති කියලා කියන්නේ සලකුණු කිරීම. එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරන්නේ. නම් කිරීම කරන්නේ. නම් කිරීම වශයෙන් නම් කිරීම නම් සංස්කාරයක්. ක්‍රමයක්. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ අරමුණ පිළිබඳව ස්ථිර භාවයේ නැත්නම් අරමුණ පිළිබඳව සංඥාව තහවුරු වෙනවා. ඒක නිසා අපි බොරුව නම් බොරුව බව දන්නවා. ඇත්ත නම් ඇත්ත බව දන්නවා. එතකොට මේ දෙක අතර පටලැවිල්ලක් නෑ. මේ හිතවිල්ලක්ද ඇත්තද? ඔන්න ඔය දෙකට කලෙලිය අරවන්නේ යෝගාවචරය නිතරම මෙනෙහි කිරීමේ. මේක අඩු වුණොත් තමයි භවනා කරනවා කියන හිතාගෙන සමාත හිත සීතල වෙලා නින්දට වැටෙනවා. ඕන තරම් වෙන්න පුළුවන්. කිසිසේත් මේක කාටවත් බෑ නොවිය යුතුයි කියලා කියන්නේ. නමුත් මෙනෙහි කිරීම ඊට කලින් අතර වෙනවා. මෙනෙහි කරමින් ඉඳ යන්නේ. ඒ නිසා යෝගාවචරයට අවස්ථා දෙකක් හම් වෙනවා නිින්ද වගේ වෙලාවකදී මෙනෙහි කිරීම නතර වීම දැනගත්තම ඊට පස්සේ දැනගන්න ඕනේ එක්ක පිට පිට යාමක් හෝ නිින්දක් සිද්ධ වෙනවා ආදි වශයෙන් මේ සතියට විවිධ ආකාරයෙන් මේ සංඥාව තිර කිරීම බොහොම උදව් උපකාර කරනවා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ භාවනාවකදී අපේ එල්ලේ කැඩෙන අවස්ථාල් බොහෝමයි අරමුණෙන් හිත පිට යෑම රූප වාසයෙන් එහෙම නැත්නම් අරමුණ ඇතුලේම ඇඳ වෙනස්කම් එනකොට සටහන් වලින් ආකාර වලට මාරලා ආකාර වලින් පස්සේ ඒ වගේ අත්තම ස්වභාවික ලක්ෂණ දකිනකොට ඇත්තද නැත්තද කියලා සැක පහළ වීම ඒකෙන් භාවනාදී පහළ වෙන නාම ධර්ම ඕන වෙලාවක නොදන්න ශේෂ්ත්‍රක යනකොට පටල වෙන තියෙන අවස්ථා වැඩි. ඒක තේරම මග අරව ගන්න. හරියට ආරක්ෂක යන්ත්‍රයක් වගේ. අතර දීලා තියෙන මෙනෙහි කිරීම තමයි. මෙනෙහි කරා නම් ඒක හරියට අර මේ මහසෝනාගේ බෙල්ල වගේ බෙල්ල එක පැත්තකට කඳ එක පැත්තකට කියලා දෙපැත්තකට බලන්න එකක් හිතාගෙන ඉන්න දෙකක් වෙන්න විදියක් නැහැ. මිනේ කරා නම් කඳ තියෙන දිහාටම බෙල්ල හැරෙනවා. ඇතාගේ බෙල්ල වගේ. ඒක එකලස් කර දීම කරන්නේ මෙනේ කිරීමට. ඒ නිසා යෝගාවචරය මේ මෙනේ කිරීමේ ක්‍රමය දන්නවනම් උතුරු කුරු දිවෙන්ට ගියාද. දක්ෂිණ අත්‍ර වේට ගියාද. එහෙම නැත්නම් සම්පූර්ණ මේ අධාර්මික මිනිස්සුන් තැනකට ගියා කවදාකවත් පැටලෙන්නේ නැහැ. මේ මිනිහ කිරිම දන්නේ නැත්නම් ගුරුවරයෙක් ළඟම අවුරුදු 7ක් හිටියා. කොච්චර කෙරුවක්වත් භාවනා එකලසක් එන්නේ නැහැ. ඒක නිසා මේ චිර සංඥාව ඇති කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම වැරද්දක් වෙනකොට වෙන්නේ සංඥාවේ වැරද්දක්. ඒක වැරදිමයි. සංඥාව කියලා කියන්නේ ඒ වෙලාවටම වඩුවාලියේ අඳින ඉර වගේ કૃතිම දෙයක්. ඒ කෘත්‍රිම දේ කවදාකවත් සත්‍ය අවබෝධයට යොමු කරන්නේ නැහැ. ඒක යොමු කරන්නේ සංසාරේ පැවැත්තටමයි. ඒක යොමු කරන්නේ තෘෂ්ණාවටමයි. ඒ නිසා අපිට සංඥාව ඇතුවක් බෑ නැතුවක් බෑ. මොකද සංඥා නැති වුණොත් ගොළුෙක් දකපු හීනයක් වාගේ අපිට මොනම දෙයක් කියා කරගන්න බැරුව යනවා. අපිට මේ ලෝකෙත් එක්ක සංනිවේදනය කරන්න බෑ. නමුත් ලෝකේ හැදිලා තියෙන සංඥාව හැදිලා තියෙන සංසාරෙටමයි. හැදිලා තියෙන දුකටමයි. කැහිලා තියෙන තෘෂ්ණාවටමයි. ඒ නිසා කවදාකවත් යන මාර්ගයෙන් නිවන් දකින්න බෑ. ඒක හැදිලා තියෙන සංසාරෙටම. ඒක හැදිලා තියෙන තෘෂ්ණාවටම. ඒක හැදිලා තියෙනම අවිද්‍යාවටම. ඒ නිසා සංකේත මාර්ගයේකින්, භාෂාවකින්, ව්‍යාකරණයකින් කවදාකවත් නිවන අර්ථකථනය දෙන්න බෑ. නමුත් අපිට සිද්ධ වෙනවා භාවනා පාවිච්චි කර භාෂා පාවිච්චි කර අපිට සිද්ධ වෙන ව්‍යාකරණ පාවිච්චි කර අපි දැනගන්න මේ සංඥා කියලා. මුළු පරිගණක තාක්ෂණයම හුදු සංඥාවක් පමණයි මිරිඟුවක් පමණයි. කි මොන්නම දෙයක් අත්‍යත් නැහැ. කිරිසා සර්වඥා දේශනා කරන්නේ පේන පින්දුවම රූපං. රූපේ පෙන පිළක් වාගේ. බුබ්බලා වේදනා බුබ්බලෝපමා. ඒකේ ජීව බුලක් වාගේ තමයි වේදනා සංඥා මරිකූප මරිචුකූපමා. මේ මිරිඟුවක් වාගේ. නමුත් මේ මිරිඟුවේ තමයි අපි මේ නං වරන් හදාගෙන මේ ඉඩම් කඩම් බෙදාගෙන විවිධාකාර මේ ගැටුම් තියෙයි. ඉතින් සාපි භාවනාවේදී පුදුම විද්‍යකට මෙන්න මේ සංසාර කිල්ලෝ රක්න දැනෙන සංසාරය අරගෙන ආව මේ සංඥා ගැටයට ඊ타ත්ම සරල ඒ වගේම ඊ타ත්ම පෞද්ගලික ඊ타ත්ම වර්තමාන මොහොතේ දීකර හැරීමක් සිද්ධ කරනවා ආන්නේ දී කර හැරීම සිද්ධ වෙන්න නම් මේ සංඥාව අපි දැන් මේ ලක්කන වශයෙන් රස වශයෙන් පච්චපට්ඨාන වශයෙන් පදට්ඨාන වශයෙන් තේරුම් අරගත්තා වූ සංඥාව අපතුල ක්‍රියාත්මක වෙන අවස්ථාව ගැන හිත කිට්ටු කරලා බලන්න ඕන. කිට්ටු කරලා බැලුවොත් විතරක් අපිට හිතා ගන්න පුළුවන් මේ වැඩේ හැම දෙවේලෙ සිද්ධ වෙනවා. සංඥාව විසින් අපි ඔන්නම ගියාම දෙවේද සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැතුව ඉන්නවට වැඩිය හොඳයි දැනගන්නවයි කියන එකයි ඔන්න සරුවචනාංශිකේ මූලධර්ම. සංඥාව තාමත් තුම ගියන නමුත් නොදැන නොම ගියනවට වැඩිය හොඳයි දැන නොම ගියන. ඒක නිසා සරුවචනාංශිකේ මේ සංඥාව ඇවිල්ලා අපිව මත් කරන හැටි සහ එයින් ගැලවීමට ඇති එකම ක්‍රමයෙන් මත් කරන බව දැනගැනීම පමණයි. ආන්නේ සඳහා විවිධ ස්ථානවල පෙන්ලා දීලා තියෙනවා මේ සංඥාව කියන මඩ වතුර කොහොමද මේ පිරිසිදු දිය දහරාවට එකතු වෙන්නේ? ඒකදී ওই මදුපිණ්ඩික සූත්‍රය තමයි ඒකට ඉතාමත්ම මේ ගැඹුරක් පෙන්වන තැන ඒකදී ඇත්තටම සර්වචනාංශේ දෙන්නේ දිරව ගන්න බැරි විදිය උස්සා ගන්න බැරි විදිය බරපතල ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ හේතු වෙච්ච කාරණාව කියලා ඒ බමුණෙක් එක්ක වෙච්ච කතා සල්ලාහපයක් සංඝයා වහන්සේලාට මතක් කරලා තියලා තරුවත්වංශේ තමන් වහන්සේගේ ගඳ කිලියට වටිනවා. ඊට පස්සේ අර අහගෙන හිටපු සංඝයාට විශාල ප්‍රහෙලිකාවක් වෙනවා මොකද්ද මේකේ අර්ථය කියලා. ඊට පස්සේ මහා කොට්ටිස්ස ස්වාමීන් වහන්සේ හම්බෙලා සඳහන් කරනවා සාස ගැඹුරු බණක් කිව්වා අපිට මේක තේරුනේ නැහැ. ඒක නිසා අපිට ඔබ වහන්සේගේ සරණයි පිහිටා අපිට පොඩ්ඩක් විස්තර කළා කියලා දෙන්නේ. ඉතින් කොට්ටිස්ස ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහක මේ අරටුව හොයන්න ගිය වෙලාවේදී ඒකේ අරටුව කොළවල නැහැ. නැටි වල නැහැ, පොත්තේ නැහැ. ඔක තියෙන අරටුවේ. උඹලා මේ අරටුව පන්නලා ඇවිල්ලා අතු අල්ලලා පන්නලා ඇවිල්ලා ඉටි පන්නගෙන ගිහලා කොළවල හොයනවා මම කවුද බුදුහාමුදුරු කියපු දේවල් වලට අර්ථ කතා දෙන්න. ගිහිල්ලා ඇයි බුදුහාමුදුරන්ගෙම ඇහුවේ නැත්තේ කියලා. ඒකෝට කියනවා මේ වගේ අනුකම්පා කරන්න. අපිට ඔබ වහන්සේත් එක්ක බොහොම පහසුවෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ ගන්නා ක්‍රමයට විස්තර කරලා දෙන්නේ කියලා. අන්න එතෙන්දි තමයි මේ ඇතිවෙච්චි විස්තර ද්විපහගේ තමයි යෝ මදුපින්නික සූත්‍රයේ සඳහන් වෙන්නේ බොහොම මේ දර්ශන විද්‍යාවෙන් බොහොම විග්‍රහ වෙන සූත්‍රයක්. ඒකෙදී සඳහන් කරලා තියෙනවා චක්කුං චාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. මේ ඇහැට රැත්නි රූපයක් එල්ල වෙච්ච වෙලාවක එහෙමේ ජෝමෙන් හිතපු තිබුණ හිත ඇහැට එනවා. එතකොට ඔන්න පෙනීම කියන එක සිද්ධ වෙනවා. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. යම්තා කේ පුත්‍රයාට සජීවී ඇහැක් වෙනවා නන්දේක් නෙවෙයි නම් රූපයත් ආපాతගත වෙමින් තියෙනවනම් හිත කනට නාසයට දිවට ආදී වෙන වෙන තැන් වලට පිටතට යනවා නම් මේ තුන එකට යන සාකල් උ බලන්නේක් දකින්නෙක් බවට පත් වෙනවා. ඒ තුන තියෙන සාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. පුදුලගේ ඇහත් ඇරලා තියෙනවා. රූපයක් තියෙනවා. හිත පිට යන්නේත් නැහැ. බැලීමෙමයි. ආනෙන් බලාගෙන ඉන්න තාක්කල් ඕ බලන්නේ කවටපත් වෙනවා. අපි හිතමු හරියට එල් එකට වෙඩි තියන්න පුරුදු වෙන දක්ෂ වෙඩික්කාරයෙක් වෙන්න හදන කෙනෙක් කියලා. ඒ පුදුලේ මේ ලෑල්ල දිහා හරියට බලන්නේ. ඒකේ හරියට මැදටම එල්ල කළ වෙඩි තියන්න හදනකොට මේ මිනිස්යාගේ කඩියක් ආවොත්, සද්දයක් ආවොත් එයාගේ එල්ල කැඩෙනවා. නමුත් එහෙම නැත්තම් හරියට කරගෙන හිටියොත් එයාට එල්ලේට වෙඩි තියන්න තියෙන අවස්ථාව වැඩි. ආන්නේ වෙලාවේදී ඇහක් තියෙනවා, ඒ දර්ශනයක් තියෙනවා. හිතක් තියෙන ඇහිම. ආන්නේ එහෙමනම් ඒ සාකල් අපි කියන ස්පර්ශය කියනවා කියලා. තුන එකට ගමන් කරන තින්න සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. එන්නේ ස්පර්ශය ඇති වුණා නම් ඒ දකින ටාගට් ලෑල්ල ඔව් විඳිනවා. ඔව් මේක දැනගන්නවා. දැන් මගේ හිත පිට ගිහිලා නැහැ. දැන් මගේ හිත තියෙන්නේ මේ මේ අරමුණේ මොකද අරමුණ මම බලන්නේ මේ ලෑල්ල. ඒ තාගත් ලෑල්ල. බණ ඉස්සර බණ කියනකොට මුල් මුල් හරියදී පස්සපච්චා වේදනා තේරෙන්නේ නැහැ. ගාක් කියලා බණ කියනවල පස්සපච්චා තේරුම් తీරක තේරුම් ගන්න. නමුත් මේ වෙලාවේ ටිකක් අල්ලසොක් කියන්න සිද්ධ වුණා. කොහොම හරි ඔය ගියේ ඒ පස්සපච්චා නෙවෙයි මේ බණට වෙන්නේ. බණට සිද්ධ වෙන්නේ යමක් Taman ස්පර්ශ කළා නම් ඒක විඳිනවා. යමකට සංඥාව පිහිටෙවුවා නම් දැනීමක් ඇති වෙනවා. නොවි, noting and novi. යම් අරමුණක් අපි note කරා නම් අනිවාර්යයෙන් මේකේ knowing එකක් එනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මම බැලුවා දැක්කේ නැහැ කියලා ඒක ව්‍යාකරණ අනුකූල නෑ ඒ කතාව. බැලුවා නම් අරුවානේ අන්ධකාරය හරි පේනවා. ඒ වගේ තමයි note කරා නම් knowing එකක් එනවා. මෙන්න මේ වේදනාව දක්වම චක්කුං චෞසෝ පටිච්ච රූපේච උප්පදේශ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා ඉතාමත්ව පිරිසුදු ජල ධාරාවක් කරන්නේ මෙන්න මේ වේදනා ඒ කියන්නේ අපි අපි දක්වා එහෙම නැත්නම් මේ අපි අත්දැකීමට ඒක විඳීමක් බවට පත් වෙන තා වැඩ පිළිවෙල ඉතාමත්ම පිළිතුරුයි බුදුහාමුදුරන්ට සිද්ධ වෙන ওই තාලෙට ආර්යයන් වහන්සේට සිද්ධ වෙන්නේ ওই තාලෙට බෞද්ධ වූ නැත්තම් පෘථග්ජන වූ වෙන කෙනෙකුට වෙන්නේ toy තාලෙට එතනින් නැතුව අබෞද්ධ වූ මිත්‍යා දෘෂ්ටිකුට වෙන්නේ toy තාලෙට සතෙක් දිගත්තත් toy තාලෙ තමයි. එයාට වේදනාවක් පහළ වෙනවා. යම් වේදේචි තං සං සංජානාති. යම් ওই වේදනාව හඳුනා ගන්නවා. හඳුනා ගන්න තැනදී තමයි බොර වතුර එකතු වෙන්නේ. ඒක ඉතින් පරණ අදහස් නිසා ඒ දැකපේ කොහොඳයි සුභයි මංගලයි වශයෙන් හෝ අදු මේ දුමංගලයක් නරක දෙයක් වශයෙන් හෝ හඳුනා ගන්න අපි එතන ලකුණක් තියෙනවා. අර බඩුවා ඊයේ අඳින වගේ. උනේ ලකුණ තියෙන තැනින් තමයි අපි මේ සිද්ධියට ඇඟිලි ගැසීම සිද්ධ කරන්නේ. අපි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වුණාට පස්සේ යම් සංජානාති තං විතක්කේති. යමක් අපි හඳුනනවාද ඒක තමයි අපේ හිතට කල්පනාවට එහෙම නැත්නම් 100ට බුද්ධියට වැටෙන. ගොඩාක් දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. සිද්ධ වුණාට අපි යමක් හඳුනාගත්තා නම් ඒක තමයි අපිට කරදර කරන්නේ. ඒ නිසා අපි ගොඩාක් දේවල් හඳුන්වයි කියලා කියන්නේ මහා කරදර ගොඩක්. අපි දන්න දේවල් ටිකයි නම් ඉස්සර වැද්දන්න. ඒ වගේ මේ ම්ලේච්ඡයි කියාගන්න මිනිසුන්ගේ දැනුම බොහොම ටිකයි. ජීවනේ හරියටම තමන් ඉන්න පරිසරයක්. තමන් ඕනේ ආහාර මාර්ග පා ගමන් පතයක්. ඒ ටික විතරයි දන්නේ එච්චරයි. ඊට පස්සේ ඔය ජාත්‍යන්තර අරබුද අරබුදවත් ඕසෝන් ලේයර් එක සවුත් වෙලා තියෙනවා මොනම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ දන්න ප්‍රමාණයට තමයි. දැන ගන්න දැනගන්න කවදාකවත් හොඳක් නම් අහන්න හම්බ වෙන්නේ. ඒ වුණාට බුදුම ආශාවක් අපි ළඟ තියෙන මේ දැනුම සඳහා. ඒ සේරම ඒ සේරම දැනුම කිසිසේත්ම ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඒ තාක් දුරට අපි මතක තියාගන්න මේවා මේ සංඥා ගොඩක්. සමහර ඒවා ඇත්තටම නිවැරදි ගණන් ක්‍රම වලට සූත්‍ර වලට සමීකරණ වලට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් මේ දැනුම් කියලා කියන්නේ අන්න අර වගේ අපිව අදල තත්වයකට අතීර්ණ තත්වයකටපත් කරන දේවල් මිස කවදා ප්‍රත්‍යක්ෂ නෙවෙයි. නිසා යම් සංජානාති සංවිත ඒක තමයි අපි කල්පනාට වැටෙන්නේ. හරි කලින් එක දවසක් මට මතකයි මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ සඳහන් කරා. ඒකදී සර්වඥාන්සේ අහනවා මාළුක්‍ය පුත්‍රය යම් රූපයක් ඔබ දැකලා නැත්තම් කවදාකවත්. දැන් බලමිනුත් නැත්තම් ඔබට පේන්නේත් නැත්තම් මත්තර පේන්න වෙන්නේත් නැත්තම් එහෙම දෙයකින් කෙලෙස් උපදින්න පුළුවන් කියලා. කවදාකවත් කෙලෙස් එන්නේ අපි දැකපු දැන් බලමින් ඉන්න නැත්නම් අපිට පේන එනකම් පෙනේවා කියලා ප්‍රාර්ථනා කරුවොත් අන්න උතන තමයි කෙලෙස් උපදින තැන. එතකොට අපි ඒකට සම්බන්ධ වෙනවා. අපි යමක් දැකලා නැත්තම් අපි යන දකිවිනුත් නැත්තම් අපිට පෙනෙමිනුත් නැත්තම් අපි මත්තර පෙනේ කියලා හිතන්නත් නැත්තම් කාදාකත් කෙලෙස් උපදින්නේ. මේ විදිහට තමයි මේ සංඥාව කියන එක අපි ළඟ පරණ අපේ මතක වශයෙන් රුචි අරුචිකම් වශයෙන් විවිධාකාර ක්‍රම වලට යමක් වින්දනම් අපි ඒ විඳපු දේ මත සංඥාවක් ඇති කරනවා. මේ සංඥා කරපු ටික විතරයි අපිට විතක්ක වෙන්නේ. සංඥා කරපු ටික විතරමයි භාවනාවේදී හිතවිලි වශයෙන් එන්නේ. සංඥා වශයෙන් ආපු නැති කිසිම දෙයක් අපට අපේ භාවනාවට බාධා කරන්නේ නැහැ. හිත පිට යamak වශයෙන් හෝ ආවේගයක් වශයෙන් හෝ ඒක නිසා යං විතක් යං සංජානනති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යමක් අපේ ගිය පාරක් දැකලා නැවත හිතට ආවන ඒක මත තමයි අපි මනෝ රාජ්‍ය හදන්නේ ඒක මත තමයි අපි මේ අහස් මාලිකා හදන්නේ මනෝ ලෝක මවන්නේ ප්‍රපංච වශයෙන් අපි තණ්හා වශයෙන් අර දැකපු දේ අල්ලගන්න ඒ වගේම දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් අරගෙන ඒක මතුමත්තේ අර පෙනපු පෙනපිපිපි එන්න වාගේ ඒක මතුමත්තේ බෝ වෙන්න පටන් ගන්නවා හිතවිලි ප්‍රපංච කරනවා කියලා කියන මේක තමයි අපි සංසාරේ බට බටකාලක පැටලිලා වගේ අපි ලන්දක පැටලනවා වගේ ඒකන ඒතර කරකැවි කරකැවි වැටෙන්න පටන් ගන්නවා අපිට අර ඇති වෙච්ච සංඥා වලින් ඇති වෙච්ච විතක් වලින් ඇති වෙච්ච ප්‍රපංච නිසා එන්නේ ප්‍රපංච වල තමයි ඇති වුණා වූ ඒ ප්‍රපංච මත තමයි යම් ප්‍රපංචයේ තතෝ නිදානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචාරයෝ ඕක ඉතින් අර පඹ ගාලේ පැටලුණා වගේ ඊට පස්සේ ඒකෙම අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතෝ පජා කියලා ඉතින් ඒකෙම කරකැවිලා කරකැවිලා කරකැවිලා මහා අවුලකටපත් කරගන්න. ඒ සංඥාව යම් විදියකට සංඥා මාර්ගයෙන් අපිට අත තිබ්බේ නැත්නම් ඒ සිද්ධි ඉවරයි. එක්ක අපිට මතකෙට එන්නේ නැහැ සිද්ධ වෙන්නේ නැහැ වුණා නම් මේක සංඥාවක් බව දන්නවනම් ඒත් ගැලවෙන්න පුළුවන් කියන එක තමයි සරුවචනාන්තයේ මෙතෙන් අපිට දෙන රහස. දැන් මේ මම දැකපු විඳපු දේ පිළිබඳව මම මේක හොඳක් වශයෙන් නරකක් වශයෙන් මංගලයක් වශයෙන් තුමංගලයක් වශයෙන් සංඥාව මෙතෙන්ට ගාවගත්තේ නැත්තම් අපිත් ඒක සම්බන්ධයක් වෙන්නේ නැහැ ජීවිතේ. ඊට පස්සේ අපිට කල්පනා කරන දෙයක්වත් ඒකට තීන්දුව කරන දෙයක්වත් වගේ කීමක්වත් එන්නේ නැහැ. ඒක නිසා කියනවා භාවනා කරනකොට පුළුවන් තරම් ඉස්සරහින් ගඟක් ගලනවා ගඟ දිහා බලන ඉන්න. ඕක හයියෙන් කරන්නවත් හිමීල කරන්නත් උදාහරණ ගඟ ගලනවක්වත් උකට අතප්පයක් දානවා කකුල දානවා මොනවා හරි කරගිය ගමන් ගඟ කැළඹෙනවා. යන්න යන ගඟට යන්න දීලා. ඒක දිහා බලන ඉන්නවනම් කවදාකවත් ඒක අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධුනේ නැත්තම් ඊට පස්සේ කවදාකවත් ඒකෙන් අපිට අර වගේ ප්‍රපංච කිරීමක් ඒන් ආරම්භ කරගෙන වූ පුද්ගලයා ඒව පටලවිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි කොතනදීද මේ අමුතු සංඥාවල් ජීවිතේට අපේ ප්‍රඥා අපේ විඥාණයට අතුල් වෙන්නේ අන්නේ වෙලාවෙදිම සංඥාවක් බව දන්නවනම් මේක සංඥාවක් කවදාකවත් අවශ්‍ය කරන්නේ යමක් හරියට දැක්කනම් යමක් හරියට නොදැකපු නිසා තමයි අඩුව සම්පූර්ණ කරන්න තමයි අපි මේ සංඥා මාර්ගයෙන් ඒ එක එක සංස්කරණය කිරීම කරන්නේ. ඒක නිසා සරුවචනන්ත මතක් කරනවා අරමුණු සීඝ්‍රයෙන් වෙනස් වෙනවා නම් හැම එකටම භාගයට භාගයට නම් දකින්නව අනිත් හරි ඔක්කොම සංඥා මාර්ගයෙන් පුරවමින් යනවනම් ඔයක යන තාක් කලුවෙන් ගන්න තීන්දුව සේරම දේවල් අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා එක අරමුණක් කරන්නේ ඒ අරමුණ සියල් මහත්පස දකින්න උත්සාහ කරන්නේ. ඒ අරමුණ රාගයට, ද්වේෂයට අහු වෙන්නේ නැති මධ්‍යස්ථ අරමුණක්. ඒක තමයි ආනාපානෙ පෙන්නලා දීලා කියන්නේ. ආනාපානය අරගෙන ආනාපානේ ගොරෝසු වෙලාවේ බලන්න. සියුම් වෙලාවේ බලන්න. ඇතුළත වශයෙන් පේන වෙලාවට බලන්න. පිටේ ඉඳලා ආනාපාන දිහා බලා ඉන්න වගේ පේන වෙලාව තුන එකක් බලන්න. ළඟ වාගේ පේන වෙලාව තුන මූණ ඉස්සරහාම වාගේ සමානට ගව් ගණන් ඈත තියෙන වගේ පේන එකක් බලන්න. ඒ වගේම මේක හරිය හොඳයි දැන් මට ආනාපාන ෂෝක් කියලා හිතන වෙලාවට මේකත් බලන්න. සමාන අර්ජුන වන්නේ කොච්චර බලන හිටියත් ආනාපානෙම පැයක් හිටියක් දෙකක් හිටියක් තුනක් නැද්දකින් කියලා හිතන වෙලාවට. ඒ වෙලාවටත් ආනාපානෙ බලන්න. ඕන්න අට ආකාරයට බැලුවා නම් ඔයාට ඊට වැඩිය ආයෙ වෙස්කුණු නැහැ. ඔගේ තව තියෙනවා නම් තියෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියන තුන් ආකාරය පමණයි. ඔය 11 ආකාරයට ආනාපානෙ දැක්කනම් මුළු ලෝකෙම දැක්කවා. ඒකට තමයි අපි මේ දවස් 7, සති 7, මාස 7, අවුරුදු 7 7 යන්නේ ඔය ඉදිරිපත් කරගත්ත අරමුණේ සෑම පැතිකඩක්ම අර අලියා දැකපු වලිගයත ගාම මනුස්සයා මේක කොස්සක් වාගේ කිව්වා වාගේ කකුලද ගාම මනුස්සයා මේක වංගිඩියක් වාගේ කිව්වා වාගේ කනාත ගාමිනියා මේක කුල්ලක් කිව්වා වාගේ අපි කියනවා නම් ආනාපානේ පේන්න තියෙන්නේ උණුසුම සිසිලස පමණමයි කියලා අන්නර අන්ධයාට ගාපු අලියාට ගාපු අන්ධයා කියපු කතාව තමයි. අපි ඒ දැකපු දේ ආනාපානෙ දැක්කයි කියලා ඕන ලොකු හයියකට අල්ලගෙන දැන් කියන ආනාපානෙ දැක්කා. ඊට පස්සේ ආනාපානෙ කතා නැ වෙන කතාවලට යනවා. එහෙම කරන්න බෑ මේ ආනාපානෙ එකම එක මොහොතක් විතරයි. තව ගොඩාක් තියෙනවා. ඒ දේ සේරම දැක්කේ නැත්නම් අපි යම අර අන්ධයා කියපු කතාව අහලා තව අන්ධෙක් ඒක බාරගත්තා වගේ වෙනවා. නිසා වම කියලා දකුණට ගන්නකොට අපි ඒ වාගේ මධ්‍යහසක් හිතර දෙනවා. එකම දේ මේ සැරේ වම තිබ්බට පස්සේ ඊගාව සැරේ වම තියෙන හැටි බලනවා. ඊගාව සැරේ වම තියෙන හැටි බලනවා. ඊගාව සැරේ වම තියෙන හැම වෙලාවකම මේක එකාකාරව පේනවනම් ඒ කියන්නේ ඒ තරම්ම නිත්‍ය සංඥාවක් අපේ හිතේ තියෙනවා. වෙන එහෙම නැත්තම් ඇත්තටම දැල්ලා නැහැ. මේ හිතපුවක් කියන්නේ. බැලුවා නම් අනිවාර්යයෙන්ම තේරෙනවා පොළවේ තැන් වෙනස් වෙනවා කාලේ මාරු වීමක් වෙනවා පයේ වෙනස්කම් සිද්ධ වෙනවා ඒ තේරම දැක්කන්න නම් මේ අපිට දෙන්න හදන සංඥාවක් නෑ මාන මේ සක්මන් කරනකොට දැක්කා ඒකමයි එහෙමමයි කියලා පෙන්නනවනම් අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවක් නේ ඒක නිසා කියන මුලින්ම වම් කකුලෙන් දකුණු කකුල වෙන් කළ බලා ගන්න. ඔන්න එතකොට සංඥාව විෂයෙහි සතිය ටිකක් දියුණු චුණු වෙනවා. ඊට පස්සේ හොඳටම පිට බාධා නැතුව වමෙන් දකුණ දකුණෙන් වමට වමෙන් දකුණ දකුණෙන් වමට කියලා බලන්න කියන. බලහන් යනකොට යනකොට යනකොට මේ සංඥාව පිළිබඳව සතිය දිනුනා නම් වමෙන් වමට වමෙන් වමට වෙන වෙනස් කළොත් පේන්නේ දකුණෙන් දකුණට දකුණෙන් දකුණ වෙනස් කළොත් පේන්නේ විනාඩි 5කට ගියාට පස්සේ මුලින් දකපු වම දකුණ දැන් කොහොමද පේන්නේ? තව විනාඩි 5කින් කොහොමද පේන්නේ? ආන ඔය විදිහට දිගින් දිගට දිගින් දිගට එක අරමුණක් අර කියන්න පුළුවන් 11 ආකාරයට දැක්කනම් ඒක කෙලින්ම ආනාපානට අදාළයි. ඒක කෙලින්ම පිම්බීම හැකීමට අදාළයි. ඒක කිරීම ඇස්පිල්ලම් ගන්න වෙලාවක බලන බැල්මට සමානයි. ඒක කිලින්ම කැම ගන්න වෙලාවේ බලන බැල්මට සමානයි. ඒ නිසා අපි එකකින් තමයි මේ සමීකරණය අල්ලගන්නේ. එකකින් තමයි මේ රහස අල්ලගන්නේ. රහස අල්ලගන්න නම් විකතෝම දැනගන්න ඕනේ මේ වෙලාවල් වලදී මේ සංඥාව විසින් ඇති කරලා දෙන්න හදන නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥා වෙනුවට ඇත්ත ඇති ඇතිෙන් දැකීමත් නම් සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කරගන්න ඕනේ. යම් විදියකට එහෙම නැති වුණොත් තතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචාරන්තික විදිහට ලනුව ඒ දෙන මේ හිත දෙන බොරුව අපි දිගටම ඇත්ත දැක්කා වගේ අතගාව වගේ ඒකම දරන්න පටන් ගන්නවා. ඉතින් ගුරුවරයා කරන්නේ ඒකට අභියෝග කරනවා. නැවත ගිහිල්ලා බලන්න කි. හොඳට බලන්නේ. බලන බලන බලන යනකොට තමයි තමයි තේරෙන්නේ කවම දාකවත්. අර බටේර දාර්ශනිකෝ කිව්වා වගේ එකම ගඟට දෙසරයක් බහින්න බෑ. මොකද ගඟ වෙනස් වෙනවා. ගඟ ගලනවා. ඒ කියන ගඟ ගලනවා වාගේ මේ වම කියලා ඊට පස්සේ දකුණට කියලා ආය වම තිනකොට ආය දකුණට කියලා ආය වම තිනකොට පුදුමාකාර වෙනස් වීම රාශියක් තියෙනවා. නමුත් අපි ඒක පිළිබඳ සැලකිලිමත් නැත්තම් මේ සංඥාව කරන මේ මුලාව පිළිබඳ අපි දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම අපි කියනවා එකම එක වගේ කියලා. ඇත්තටම දොස් කියන්නේ බෑ මොකද ආධුනික යෝගාවචරයේ තාම සතිය සමාධිය දිනු වෙලා නැහැ. යම් වෙලාවක දිනු වුණා නම් ඒකේ සතහන් ඒකේ ආකාර බුද්ධම විදිහට වෙනස් වෙලා පතුලේ දැනෙනවා වලලු කරේ දැනෙනවා ධනේශේ දැනෙනවා මේකේ හැමේ දවල්වා දැනෙනවා මස් පිටුලේ වා දැනෙනවා ඇටවලේ වා දැනෙනවා බුද්ධම තොගේ ඉන්න පටන් ගන්නවා ඒක නිසා සාමාන්‍යයෙන් මේ ගත්ත සංඥාවම නැවත නැවත ගැනීම නම් වූ මේ නිච්ච සංඥාව පිළිබඳව ඒ අතුවාව කතාව පෙන්වන්නේ කොහොමද මේ හේන් වල තන වලින් තනකොළ වලින් පඹේ හදලා හයි කරලා තියෙනවා. ඉතින් මේ මෝහාව මිමින් වාපුවාම එකපාරට ඒ පඹය දකපු ගමන් එයා හිතන්නේ පුරුෂයෙක් කියලා. ඉතින් සායෙන්නේ ආයෙ දකිනකොට ඈතින් හරි ඒ පඹයමයි. ගත්ත සංඥා පුරුෂයෙක් කියලානේ නැවත නැවත දකින පුරුෂයෙක් ඉන්නවා. කවදාකවත් ආයෙ කිච්චු කරන්නේ. ආන්නේ වගේ තමයි අපිට පේනවනම් මේ ඒකාකාරීකම අරමුණක ඒ කියන්නේ අපි මේ හිත විශ්ින් අපිට ඇති කරන්න හදන මේ නිත්‍ය සංඥාවේ අපි ඒ තරම්ම ගැලිලා. මේ නිසයි කියන්නේ ආධුනික හිතක් ඇති කරගන්නයි කියලා හිත. ලදරු හිතක් ඇති කරගන්න මුන්නෝකත්ම මඳ අද තමයි ඉපදුනේ. අද තමයි මේ ඉස්ලාම හුස්ම ගන්න. මේ තමයි මගේ පළවෙනි හුස්ම කියන බැලුවා නම් අන්න හුස්ම දිහා අලුත් ඇහකින් බලන්න පුළුවන්. ඊගාට හුස්ම කියලා ආය ආවත් බලන්න පුළුවන්. එහෙම නැතුනොත් එහෙම නෑ මම ආනාපානෙ දැක්කයි කියලා নিකමට අර හිතට આવොත් ඊට පස්සේ යෝගාවචරගේ කිසිසේත්ම සතියේ තියුණු චුණු භාගයට එන්නේ නැහැ. සංඥාවෙන් දෙන ලනුව සංඥාවෙන් දෙන පටලවිල කාදාකත් බේරන්න බැරි වෙනවා. ඉතින් මේ පරියන්ගෙන් කියන ආය දවසක හරි ඇවිල්ලා. නැවතත් අලුතෙන් බලන්න පටන් ගත්තොත් නම් ඊයේ දැක්කට වැඩිය වෙනස් සටහන් වෙනස් ආකාර වෙනස් ස්වභාවික ලක්ෂණ පේයි. අන්න පේනවා නම් අපේ හිත ඇති හැටි දැකීම දිහාවට සති සමාධි දියුණු කරගෙන ගිහිල්ලා ස්වභාවික ලක්ෂණට ආවොත් මේ සංඥාවෙන් කරන විකාර අඩු වෙන්නේ ඉඩ තියෙනවා. ඒක නිසා මෙතෙන්දි මේ සංඥාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක සඳහා ඒම් බේරිලා සංඥාවෙන් කරන මේ විපල්ලාසය බේරිලා කරන්නම් ඒ කිසිම mati මතාන්තර හිතවිලි පරණ දැනුම් එතනින් ගියාම පොතේ දැනුම් මොන්නම දෙයක්වත් කිට් වෙලා තියෙනවා නම් කවදාකවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂය ආවනම් මොයි මොනම දැනුමක්වත් නැහැ. සංඥා සේරම ගලවලා යනවා. ආනේ බව දැනගෙන කටයුතු කරනවා නම් සර්වඥාචාර මේ කොටිස ස්වාමීන් වහන්සේට දේශනා කරන්න හේතු වෙච්ච ආකාරයට යතෝ නිදානම් බෙක්කෝ පුරිසෝ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එන්නේ විදිහට යම් වෙලාවක තමන්ගේ හිතට mati ආවත් මතාන්තරයක් ආවත් මේක නේද මේ අනිත්‍ය කියලා හිතුණත් එයා දැනගන්න මේක සංඥාවක් විතරයි. මේ සංඥාව අභිරමණය කරන්න යන්නේ ඒක මගේ දෙයක් කරගන්න යන්නේ. ඒ වගේම තමයි අභිනන්දනය. අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයන් කියලා ප්‍රාංකර කියනවා. ඒක අභිනන්දනය කළොත් ඒක නැවත කියා ගන්න උත්සාහ කළොත් ඒකට බැසගත්තොත් රාගය උපදිනවා. අපි දැනගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂේ කැඩුනා. හිත අරමුණේ නෑ. ඒකයි මේ හිතවිලි. ඒකයි මට මේ ආනපන හොඳයි කියලා හිතෙන්නේ. ඒකයි මට මේ ආනපන නරකයි කියලා හිතෙන්නේ. ඒ කියන්නේ ආනපන හිත නෑ. ඒ තරමටම මේක ඍතුයි. අභින සංචිත්තං රාගානුපස්සං තත්ත්ව වික්ෂේපෝ කියලා සඳහන් කරනවා. බරුමුණු විශේෂයෝ මට දැන් ආනාපාන හොඳයි කියලා අභිනතිය ඇති වුණා නම් අනිවාර්යයෙන්ම රාගානුසය වැඩි කරනවා. අරමුණේ හිත වික්ෂිප්ත වෙනවා. නමුත් යෝගාවචර හිතනවා මේ භාවනාවෙන් මාපු එකක් කියලා අර ප්‍රත්‍යක්ෂයෙන් දැන් මේ හිත කල්පනාවට කියලා තියෙන්නේ. ඒක දන්නේ නැවත ගන්න නම් මෙනෙහි කිරීම අවශ්‍යයි. අපනතේ කියලා කියන්නේ අරමුණ හොඳ නැහැ, පේන්නේ නැහැ, මට ආස්වාදේ විතරයි පේන්නේ ප්‍රසආදේ පේන්නේ නැහැ. උන්නෝම කියන හදන කොට තමන් දැනගන්න ඕනේ මේ බලන බැල්ම දිගටම තියෙනවා නම් පෙනුනහම මොකෝ නොපෙනුනහම මොකෝ එකක් පේනවනේ දිගට යන එකයි තියෙන්නේ. යනකොට යනකොට යනකොට නොපෙනෙන පැත්තක් පෙනේ. මේක හරි නෑ මේක හොඳ නෑ කියලා මති මතාන්තර හිතවිලි යන්න පටන් අරගත්තොත් අපිට අර දැක ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක නිසා සංඥා පිළිබඳව අභිරමණය, අභිවන්දනය, එහෙම නැත්නම් ඒ දැක ගැනීම තියෙන තාකල් තාමත් රාගානුසය, පටිඝානුසය ආදි වශයෙන් අනුසය දාක වැඩ කරනවා. යම් දවසක දන්නවනම් මේ තාම තොරතුරු මදි තීන්දුවක් කරන්න. මට තියෙන අරමුණට යන්නේ එකයි. මෙනෙහි කරන එකයි. නැවතත් අරමුණ බලන එකයි. නැවතත් මෙනෙහි කරන එකයි. නැවතත් අරමුණ බලන එකයි කියලා යනවනම් අර සංඥාව කොච්චර අපි ඔනම කරන්න හැදුවත් අපි සංඥාව සංඥා වශයෙන් දැනගන්න. ආන්නේ සංඥාව සංඥා වශයෙන් දැනගැනීම කියන තාක්කල් අනුසේ වශයෙන් හෝ අරමුණ මතින් අපිට කෙලෙස් උපදින අවස්ථා නැති වෙනවා. ඒක නිසා දරුවචනය සඳහන් කරනවා මහා ගන්ධිය සූත්‍රයේදී සංඥා විරත්තස්සන සම්ති ගන්තං යම් කිසි කෙනෙක්ගේ සංඥාවන් વિશેයි ඇලී බැඳී ගන්න ගන්න ගතිය නැත්නම් මේක හුදු සංඥාවක් බව දන්නවනම් ඔහු තුල කවදාකවත් කිසි කෙනෙක් එක්ක ගැටීමක් වෙන්නේ මං අහවල් දෙයක් දැක්කා උඹ අහවල් දෙයක් වැරදි කෙරුවා මොනම දෙයක්වත් එයා දන්නව අපිට විනිශ්චය කරන්න තරම් තොරතුරු නැහැ අපි මේක පාක්ෂිකව ගත තීන්දුවක් ඒ තාක්කල් අපි දෙගොල්ලගේ මානසිකත්ව ගැටෙනවා අපි දෙන්න එකතු වෙලා මේක විසඳමු කියලා ඒකත් කියලා එතකොට ඇහුවොත් නම් අන්න අපිට දැනගන්න පුළුවන් ඒකත් කියලා මොන විදිහේ සංඥාවක් දරන් තියෙන්නේ Taman මොන විදිහේ සංඥාවක් දරන් තියෙන්නේ එතකොට නම් sannivedanayak වෙයි නැත්තම් එයා වෙන මොකද්ද කතා කරන්නේ Taman වෙන මොකද්ද කතා කරන්නේ කිල්ලෝරක් නෑ කතාව ඒ වගේම තමයි පඤ්ඤා විමුක්ත අසන සම්ති මෝහං යම් දවසක මේ සංඥාව ඉදෙන්න දෙන්නේ නැතුව දිගට දිගට අරමුණ එකම මෙනෙහි කරමින් හොඳ වුණත් මෙනෙහි කරනවා නරක වුණත් මෙනෙහි කරනවා හොඳට ගොරෝසුට වෙන්නත් මෙනේ කරන නැතුණත් මෙනේ කරන හැම මෙනේ කිරීමක් පාසේ දැන ගැනීමක් එනවනම් අරමුණ දවසක හැම විශ්කුණක්ම හැම මේ වේශයක්ම හැම පැතිකඩක්ම දැක්කම ප්‍රඥාව පහළ වුණා නම් මේ අරමුණ පිළිබඳව හිතා ගැනීම ඕනේ නෑ තේනවා තේනවා පේනවා සද්ධාාවක් ඕනේ නෑ අරමුණ හොඳට දැක්කා ඒ පුද්ගලයා තුළ ආය මොහයක් යන දෙයක් නෑ මෙන්න මේ පඤ්ඤා සංඥාන්ත දික්ඨින්ත ජීයංක හේසු යම් කිසි කෙනෙක් සංඥා බලපතර කරලා ගත්තා නම් Taman ඒක ගත්තත් දෘෂ්ටිය බර කරලා ගත්තා නම් තේ ගත්ත යන්තා විචකන්ති ලෝකේ ඕ ලෝකයා සමග ගැටෙමින් ලෝකේ පුරා ඇවිදින්න පටන් ගන්නවා යම් කිසි කෙනෙක් ඇත්ත ඇතිල දැක්කනම් ඔහු ඇවිදීමක් නතර කරනවා ගැටීමක් නතර කරනවා ඔහු වටේ ලෝකේ කරගෙන පටන් ගන්නවා ඕට ඕනේ කරන්නේ ලෝකේ වටේ යනවා ආන්නේ වගේ අපි එක තැනක නතරලා එක අරමුණක් අරගෙන ඒ අරමුණ මත සංඥා හොඳට තහවුරු කරාන හැම පැතිකටක්ම දැක්කන ආය අපිට ගැටෙන්න දෙයක් එන්නේ මේ භාගයට දැක්කත් තමයි අපි ඒකට හිතා ගැනීම රාශියක් කරලා ඒ හිතා ගැනීම මතින්ම අපි මෝහයටපත් වෙන්න පටන් ගන්නවා ඒක නිසා සංඥා පිළිබඳව ඒ ආකාරයෙන් දැක ගන්න පුළුවන් නම් විපස්සනාවෙන් තොරව නම් කවදාකවත් හීනකින්වත් හිතන්න එපා. මොකද හිතන්නේ සංඥාවෙන්මයි. ඒසා විපස්සනා කරගෙන කරගෙන යනකොට තමයි මේ හිතා ගැනීම වෙනුවට ඇති හැටි දකින්න පටන් ගන්නවා. ආනේ ඇති හැටි දිගින් දිගට දිගින් දිගට දකින්නකොට තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් දැක්කා කියලා කිව්වට දන්නවා කියලා කිව්වට ਉਹ ගොඩාක් හිතා ගැනීම මති මතාන්තර මතින් ගොඩ නැගිච්ච දේවල්. ඒ තියෙද්දිත් නැවත නැවත බලන්න පොඩ්ඩක් පරතෝ සංකල්ප දිනලා බලන්න ඕන. අනුන්ගේ දෙයක් වගේ බලන්න ඕන. මම දැක්කා මේක මගේමයි කියන වෙනුවට අන්න ඒ පරතෝ සංකල්පෙන් බැලුවොත් විතරක් භාවිත වෙච්ච එක බහුලීගත කෙරුවොත් පමණක් ඒ අරමුණේ ඇති හැටි දැක ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා සංඥාව පිළිබඳව කියන්න තියෙන්නේ මේ පෑදීදියට බොරවත බොරදියෙක් වෙන්න පාටල කවියක් තියෙන. අන්න ඒ වගේ අපේ චිත්ත වීදියේ හැම වෙලාවකම වේදනාව දක්වාම අන්තිම පීතුරුයි. අන්නෝක අඳුන ගන්න තැනදී තමයි සංඥාව ඇතුළු වෙන තැනදී තමයි ඒ හිතට අපි විසින් විහිං දාගන්න කෙලස් වර්ගයක් එන්න පටන් අරගන්නේ. ඒක කෘතිම දෙයක්. ඒක හිතවිල්ලක්. ඒක සංඥාවක් බව දන්නවනම් ඒකේ වෙන තියෙන හානිය අඩුයි. ඒ නිසා යෝගාවචරය කිසිම දෙයක් කවමදාකවත් ඒකට දැක්කපගියට තීන්දුව කරන්නේ නැහැ. භාවනා කරනකොට සමහරලාට ටික ඇස්සීම වෙනවා ආලෝක පහළ වෙනවා අරමුණ නැති උනායි කියනවා උපදේශ කියන්නේ ඔය අරමුණ නැතුනට කාපහුව වෙනවා හොඳට බලන්න ඔය ආලෝක වලට ගණන් ගන්න එපා ටික ඇස්සීම ගණන් ගන්න එපා ඌ හරිනම් ඉස්තිනක නැවත නැවත එයි ඒ වගේම අරමුණ නැති උනාට හොඳට බලන්න ආපහු එයි ආන්න ඒක තමයි කමට අසුද්ධ කරනවා කියන්නේ නැවත නැවතත් කියනවා මොන්න මායම් කෙරුවා. කොයි දේ පැත්තට හිත අදින්න ගියා. නැවත මෙනේ කරලා පුළුවන් නම් අරමුණේ ඇතුළෙන් පිටින් වශයෙන් දෙපඩවල බලන්න. නැත්නම් අඩු ගන්න දැනෙනවයි කියලා බලන්න. බලාන බලාන යනකොට මේ රූපයගේ, ඒ වගේම මේ වින්දනයගේ දෙකේ පුංචි ඒවාදමීමක් සිද්ධ වෙනවා. රූපෙත් ගෙවෙනවා. මොකද්ද? ඇතුළෙන් පිටින් වෙනස නැති වෙනවා. ඒක දැනීමේ සුඛ වශයෙන් හෝ දුක වශයෙන් ඒකෙත් ගෙවීමක් සිද්ධ වෙනවා. ආන්නේ දිවාදමින් පිළිබඳ කතා කරනකොට ඒ සර්වඥාන්ස වැඩ ඉන කාලේ ඒක ආපු බමුණෙක් සර්වඥාන්සගේ ප්‍රශ්නයක් අහනවා කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුකං ചാපි කතං විභෝති ස්වාමීන් වහන්සේ යම් කිසි ක්‍රමයක් තියනවාද මේ ලෝකේ රූපය රූපයක් නොවන දඬපත් වෙන්නේ සුඛ දුක්ඛ දෙක සුඛ දුක්ඛ දෙක නොවන දණ්ඩපත් වෙනවා. මම හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. දෙයට භාවනා කරපු කෙනෙකුට විතරක් හිතන්න පුළුවන්. මම මේම අරමුණ මතුවෙමින් නැතිවෙමින් මතුවෙමින් නැතිවෙමින් යනකොට මේ අරමුණ 100%ක්ම නැති වෙන තැන එහෙම නැත්නම් වේදනාවෙන් තොර අවේදිත තැනකට මට මේ අරමුණේ යන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නය අහනවා. නිකන් හිතන්න බලන්න මේ ප්‍රශ්නයක් මතුවෙනත් කොච්චර භාවනා කරලා තියෙන්න ඕනද කියලා. මොකද ඒ තරම් රූප බලන්න ආසා ලෝකයක් මේකේ තියෙන්නේ. ඒ තරම්ම සුඛ දුක විඳින්න ආසා ලෝකෙක එකම අරමුණේ භාවනා කරනකොට රූපේ ඇතුළෙන් පිටවීම හෝ ආනාපානෙ හෝ පිළිවෙල පේන ලෝකේ වෙන පේන පේන තැනට එනවා. පේන පේන හැම වෙලාවෙදි මේක සුඛ දුක වශයෙන් බෙදෙනවා. නමුත් මේක ගෙවාද මේමක් සිද්ධ වෙනවා. ආන්නේ ඒකට කල්පනා කරනවා මේකේ සම්පූර්ණ ගෙවීමක් මනුස්ස ලෝකෙ විඳින්න පුළුවන්. මේ සුඛ දුක්ඛ දෙන්නේ අවේදිත සුඛයක් ඇද්දෝ කියන ප්‍රශ්නේ බුදුජාන් වහන්සේ ළඟට අහනවා. ඒතම් මේ භූහි යතායෝති තංගානිස්ස සංඥානිසාම ඉතිමේ මනෝහ සාමිස මට මෙන්න මේ විසුණු ඔබහන්ස වගේ කරුවචනාන්දන මම දැක්කට පස්සේ මේ රූපේ රූපයක් නොවන තැනට යන තැනක් තියෙනවා මේ සුඛ දුක දෙක සුඛ දුක නොවන තැනක් යන තැනක් තියෙනවා මට මෙන්න මේ ප්‍රශ්න ඔබහන්සෙන් අහුවොත් හොඳයි කියලා මට හිතුණායි කියලා කරුවචනාන්දේ ඒකට දෙන්නේ පණ්ඩික් කර සංඥාව පදනම් කරගත්ත උත්තරයක් නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභෝති සංඤී බොතෙන් ගියාට පස්සේ ඔබ සාමාන්‍ය සංඥාවෙන් සංඥා ලබනව නෙවෙයි මේ වායෝ ධාතු ඇවිල්ලා කාය කායද්්වාරේ වැඩිලා උණුසුම් සිසිල් දකින්න වගේ දෙයක් ඔතෙන්දි දකින්න හම්බ වෙන්නේ නැහැ ඔබට ඒක මේ සාමාන්‍ය දිනදා තියෙන සංඥාව නෙවෙයි. දැන් විසඤ්ඤ සංඥා උඹට ක්ලාන්ත වෙලා විසඤ්ඤ වෙලක් නැහැ. නෝපි අසඤ්ඤී උඹ අසඤ්ඤ තත්යකට ගිහිල්ලා හෝ නේව සංඥා නා සංඥා තාන්න ගිහිල්ලක් නැහැ. නැ විභූත සංඥාව නැති වෙලක් නැහැ. මහ පුදුමාකාර ගැටලු නැත්නම් ප්‍රහෙලිකා තැනකට කියනවා. උඹ ඒ වෙලාවේ දකි ඔය අඩුවෙන් අඩුවෙන් යන ආනාපානේ හෝ පිම්බීම හැකිලිම සාමාන්‍ය වෙලාවට දකින සංඥාවෙන් නෙමෙයි දකින්නේ. ඒ වෙලාවට බිම්බි වැකිලි වෙනස බොහොම අඩුයි. බොහොම තුනි. ඒ නිසා දන්න හොඳටම දන්න හුස්ම බව. නමුත් හුස්ම ගෙවිගෙන යනකොට තේරෙන වෙනදා හුස්ම නෙවෙයි. ඒ නිසා නසඤ්ඤ සංඤී සාමාන්‍ය සංඥාවෙන් සංඥා ලබනවා නෙවෙයි. න විසඤ්ඤ සංඤී උඹට මේ ක්ලාන්තයක් හැදිලවත් නිින්ද ගිහිල්ලාවක්වත් සිහි නැති වෙලාවකුත් නෙවෙයි. මුදුවට සිහිය තියෙනවා. න නෝපි අසඤ්ඤී අසඤ්ඤ සත්‍යකට ගිහිල්ලා හෝ සංඥාව නැති මේව සංඥානා සංඥා කියලා හොඳටම දන්නවා මේ තර්ක මනසේ ඉන්නේ කියලා. ඒ වගේ මෙතන විභූත සංඥාවක් නැතුවක් නෙවෙයි. ඒවං සමේතස්ස විභූති රූපං. අන්න ඔතින් කියලා ඔසේ උඹට උන රූපය රූපයක් නොවන තැන පෙනේ. අර විදිහට සංඥාව අඩුවි අඩුවි අඩුවි කියලා ඒවන් සමේත සුභේසුප සංඥා නිදානානි පංච සංඛා. ඔයි මෙපිට කියන ඕඩම තැනක එන සංඥා නිසා උඹට ප්‍රපංච සංඥාව පහළ වෙන්න පුළුවන් පටලැවෙන ඉඩසිය. ඒ නිසා එකක්ක ගණන් ගන්න. ඔය අල්ලාගත්ත ක්‍රමයේට ඔය ගත්ත අරමුණ රූපයක් නොවන තැනට යනකම් සුඛයක් දුකයක් නොවන තැනට යනකම් කිසිම වෙලාවක එන සංඥාවක් අල්ලන්න එපා. ඒ ඔක්කොම අතරමැදි සංඥා දවසකට එනවා සංඥාවක්. ඒක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි, විසඤ්ඤ තත්ත්වකුත් නෙවෙයි, අසඤ්ඤ තත්ත්වකුත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නැහැ. මේට වැඩි ඉතින් භාෂාවකින් කොහොමද ওই වචනේ විස්තර කරන්නේ? කොච්චර තමයි යන්න පුළුවන් අන්තිම නැත්තටම කියලා කතා කරලා තියෙන්නේ. හැබැයි ඊට ඕනම කෙනෙක් කියනවා මේක ගැඹුරු කියලා මාත් පිළිගන්නවා බුදුහාමුදුරුවෝ පවා පිළිගන්නවා. මේක වැඩි නෑ සර්වඥතා ඥානේ මේ ප්‍රතිබහන ඥානය. මේක තමයි අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිබහන කියන නිරුක්ති අන්තිම කෙලවර මේ යන්නේ. භාෂාවකින් ව්‍යාකරණයකින් ගෙනියන්න පුළුවන් අන්තිම කෙලවරට යන්නේ නමුත් යෝගාවචරය ඔක දකින්නේ තමන් හොඳට විපස්සනා වශයෙන් ආරමුණට වදිනවා. අරමුණ හොඳටම මොනට මොන දාලා කියනවා වර එක හිත විසිරෙනවා වගේ වෙනවා ආය අරමුණ පේන ආය හිත ටිකක් විසිරෙනවා ආය අරමුණ පේන ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ වෙලාවට අර අපනිදාය භාවනා පනිදාය භාවනා මාර්ගයෙන් හිත විසිරී යන වෙලාවකදී තව ටිකකින් මේක හරියයි කියන අදහසෙන් අරමුණ අපේක්ෂාවෙන් කරගෙන මුන්නව හරි ක්‍රමයකින් හිත හදාගෙන බලන්න ඉන්නේ. අඩු ගානේ බුදුගුණ මෙනෙහි කළා හිත හදාගන්නේ. මෛත්‍රී කරලා මේ හිත හදාගන්න ඉන්න ඉරියව්ව හරි බලලා හිත හදාගෙන තව චුට්ටකින් අර රූපේ තවත් ටිකක් තුනී වෙච්ච සංඥාවක් එයි. සාහනීකර සූදානම් බලන්නේ. ඊට පස්සේ ඒක ටිකේ දිගා යනකොට ඔන්න දන්නවා දැන් නම් හරි අරමුණේ මූණට පුරා. අන්න ටික වෙලාවක ඔක නැති වෙයි. එන්න පේන්න පටන් උණුසුම සිසිලසක් කම්පනයක් චංජලයක් නැත්තම් ප්‍රීතිය අශෝකයක් පේන. ඒකෝට අරමුණ නැහැ. ඊට පස්සේ ආයෙත් බලාගෙන ඉන්නවා ආයෙත් අරමුණේ ඔහොමම කරගෙන කරගෙන යනකොට මේ සංඥාවගේ පුදුමාකාර මාරුවක් සිද්ධ වෙනවා ආන්නේ මාරු අවස්ථාවේදී කවදාක පුස්තකණය බලපු බැල්මෙන් නෙවෙයි බලන්නේ ඒ රූපේ දිහා ඒක කවදාහකවත් සීන ඇතිවීමක් ක්ලාන්ත වීමක් නෙවෙයි ඒ නිසා මම දිකට පරීක්ෂා කරන්න ඕනේ මට මේ හීන ඇති වෙලාද මම මේ හීනෙකද එහෙනම් මම මේ හීති පිල්ලකද පරීක්ෂා කර කර යන්නේ ඒ වගේම දන්නවනම් අසඤ්ඤ සංඤී මම මේ ධ්‍යානයකට සම්බන්ධලා වාගේ හිතාමතා ගන්න බැරි තැනකක් නෙවෙයි. නැත්නම් අසඤ්ඤ තලයේ ඉන්න සතෙකුට වාගේ කය මිස සිත නැති බඹලෝ නෙවෙයි. මේ ලෝකෙමයි. මේන්න මේ වෙලාව යනකොට සංඥාවක් නැතුවත් නෙවෙයි. ඒ නිසා සත්‍ය අවබෝධ කරන වෙලාවේ අපි දැනගත්ත චංකි සූත්‍රය අහලා කායේන චේව පරම සත්‍යං සත්‍ය කරදී මුළු ඇඟටමත් තේරෙනවා රූපෙටත් තේරෙනවා කියන නිවන් දකින වෙලාව. ඊගාට වේදනාව පැත්තෙන් බලනවා නම් අපි ඒකට කියනවා සුඛ දුක්ඛ දෙකමත් අතහැරලා අවේදිත සුඛයට යන එකක් කියලා. අවේදිත කියන්නේ වේදනාවක් නැහැ කියන එක. සංඥා ගැන කියනකොට කියන්න තියෙන්නේ සංඥාවක් කියන එකට සංඥාව කියලා කියාගන්න බැරි වුණාට ඒක සංඥාවක් තමයි. හැබැයි රූපය ඇතිවීම නැතිවීම දෙකෙන් තොර තත්ත්වකටපත් වෙනවා. සුඛ දුක්ඛ දෙකේ ඇතිවීම නැතිවීම දෙක තත්ත්වයටපත් වෙච්චාම එතනදී ඇති වෙන සංඥාව තමයි අපිට කියන්න වෙන්නේ මේ මාර්ගක්ෂණයේදී මාර්ග ඥාන චිත්තක්ෂණයේදී හම්බෙන සංඥා. ඒක හරියට හොඳ තද බල නිින්දේ ඉන්න කෙනෙක් ඒ තමන් ඒ වෙලාවේ ඒක විඳින්නේ ඇහෙන් නෙවෙයි කනින් නෙවෙයි නාසයෙන් නෙවෙයි හිතෙන් නෙවෙයි මොනම දෙයකින්වත් නැති නෑ කියන්නත් බැරි වින්දනයක් ලබනවා. නෑ කියන්නත් බැරි ඊ타මත්ම ප්‍රියමනාප. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කොච්චර හම්බ කරුවත් ලබා ගන්න බැරි එකක් ලබනවා. ආන්නේ වගේ තමයි මේ සංඥාව ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිලා රූපය විභූති කරගෙන රූපයක් අරූපයක් කරගෙන රූපය ඇතිවීම නැතිවීම දෙක නැති කරගෙන ඒක තමයි ඉස්ලාම මේ අසස් ප්‍රසස් දෙකේ වෙනස නැතිවීම වගේ ලකුණු පෙන්වන එක තමයි ඒ වගේම මේ සුඛ දුක්ඛ දෙක කෙවලා අන්තිමට උපේක්ෂා වෙලා උපේක්ෂාව මත ඒ සංඥාවක් ගණන් ගන්න සෝ දිගට යනකොට තමයි ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ ඒ කවදාකවත් හිතා ගන්න බැරි තර්කකින් බහ ගන්න බැරි ප්‍රත්‍යක්ෂයෙන් පමණක් යා යුතු ඒ විපස්සනා පමණකින් ස්පර්ශ කරන්න පුළුවන් විදිහට මේ රූපයේ ගෙවා දැමීමක් සිදු වෙනවා. ඒ නිසා විපස්සනාවට හිත වැටුණා නම් ඒක සිදු වෙන ඉතින් ලොකු සති සමාධි පෙරගැස්මක් ඕනේ. නමුත් අත්දකින්න පුළුවන් දෙයක්. ඊට පස්සේ ගුරුවරු කියන්නේ මූල අරමුණේ හිත පවතින තාක් විපස්සනා වැඩෙනවා. යම් වෙලාවක මේ අරමුණ දැක්ක දැක්ක දැන්න දැන්න ගෙවා දැමීමක් සිදු වෙනවා නම් ඒක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක පිළිඳින්න පුළුවන් දෙයක්. හැබැයි මේ පු탁 වෙන බලන විදිහට රූපයක් වශයෙන් දිනනවත් මේ රූපය විභූත වෙනවා. රූපයගේ අත්තාව උඩ පයින් ගතිය පහළ පයින් ගතිය නැති වෙලා රූපයගේ තැම්පත් වීමක් සිදු වෙනවා. අපි මේ සංසාරේ පුරාම හොයාගිය දුක සැප දෙක අවලංගු වෙන වෙලාවක් යනවා. ඒක සුඛක් කියන්නත් බෑ සැපක් කියන්නත් බෑ මොකද නිවන් සැප විඳිනවයි කියලා අපි කියනවා. මොකද ඒක කියන්න වෙන එකක් ඇත්තේ නෑ. ඒක ඇත්තටම විඳින තියෙන ඉහළම සැප මොකද්ද? ඒකම වින්දනයක් නැතිකම. ඒ වගේම සංඥාවක් තියෙනවා නෑ කියන්න බැරි සංඥාවක්. අසීත අර තද්ද බල නිඳ විහිණයක් කරන පෙන්න වෙලාවේ දැන් එකක් වගේ. ඉතින් මේකට තමයි මේ විපස්සනා මාර්ගයෙන් අපි අරමුණ ගෙවා ධර්මයෙන් ගෙවා ධර්මයෙන් යන්නේ. මේකට අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහයේදී කරන්නේ මොකද්ද? මෙවැනි විපස්සනා කරනකොට සාමාන්‍ය පිංගමන් තතරින් වෙනවා. මොකද ඒව සංස්කාර. අවශ්‍ය කළ දිනක වාදමින්ම පමණයි. ඒ නිසා භෝග වාපු ගොවිය තමන්ගේම භෝගේ කප්පාදු කරනවා වගේ විපස්සනා ගියාට පස්සේ කැත්ත තමයි අපි කියන්නේ. කප්පාදු විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ පල්ලෙහා බන්ට වේ කියන සම්‍යක් දෘෂ්ටි සම්මත කතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය කියන මේ සේරම පිළිපැදීමෙන් පිළිමැදීමෙන් ගෙවමින් ගෙවමින් චුණු කරන යන අවස්ථාවක් තමයි. ඒකේ පළවෙනිම ඒ සෝතාපට්ටි මාර්ග ඥානදී සිද්ධ වෙන්නේ. ඒක මේ පංචස්කන්ධය අපි ස්කන්ධ තුනක් කතා කරා තුනෙන්ම අත්දැකීමක් සිද්ධ වෙනවා. නමුත් මේ අත්දැකීම් අපි අර කලින් කිව්වා වගේ භාෂාවට ව්‍යාකරණයකට දාන්න බෑ. නමුත් මේ සරුවචනාංශයේ සංඥාව මාර්ගයෙන් එක පෙන්වපු තැන තමයි ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි පపంచ සංකා සංඥාව ලෝකේ තියෙන තාක්කල් කල්පනාව තියෙන තාක්කල් මති තියෙන තාක්කල් කවදාකවත් ඒක පිවිතුරු නැහැ කෙලෙහිලාමයි මේ කියන මාර්ග චිත්තක්ෂණයේදී හම්බෙනදී සංඥාව නොවෙන්නා වූ සංඥාවක් සංඥාපිතේ අස්ස ආනන්ද සාංශ මතක කරන සංඥාවක් තියෙනවා කියලා ඉතින් නමුත් මේක ගැඹුරු කමෙන් නම් ගැන භාෂාවකින් හෝ ධර්ම දේශනාවකින් හෝ පෙන්වන්න පුළුවන්. ඉතාලම ගැඹුරක් තමයි කියන්නේ. නමුත් මම සතුටු වෙන බොහෝම කීප දෙනෙක් මේක කිට්ටු කරමින් තම තමන්ගේ අත්දැකීම් දිගේ යන නිසා ඒ අත්තන්ට හිතා ගන්න පුළුවන් මේ විදිහට දරුවචනාංශයේ මෙච්චර විස්තර කරලා තිබුණ නැත්නම් අපි කී පොලක නතර වෙලා කී අවස්ථාවක් කල්පනා කරලා තෙපර බබා ඉඳ තිබුණා. නමුත් උන්වහන්සේ මෙච්චර ක්‍රමවලට හැම පැත්තෙම කිසිම ප්‍රශ්නයක් අහක දාන්න නැතුව හැම යෝගාවචරයට මේ දීපතරතුරු නිසා දැන් අවුරුදු 2550 ගිහිල්ලා අමාරු බව හැබෑව. අපි මේක ප්‍රත්‍යක්ෂ පැත්තෙන් අත්දැකීම් පැත්තෙමුත් අපලාන. ධර්ම පැත්තෙමුත් පුළුවන් තරම් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට මේ හම්බෙලා තියෙන ක්ෂණේදී ආ බලනකොට අපිට මේක ආයෙ ලැබෙයිද කියලා හිතන තරම් ඒ නිසා කල්පනා කරගන්න ඕනේ. එහෙම ගෙවියද ගෙවා දමන தත්යකටපත් වුණා නම් බුදුහාමුදුරුවෝ එනවයි කිව්වත් නම් නැගිටින්න එපා. තරවචන සිදේශනා කළ තියෙන හිමයි. එවැනි භාවනාවක් හරියන වෙලාවක මම ආවත් මට කරන ගෞරවය නම් භාවනා ටික කරා. තෝ කතර දාලා ගිල කරන්න වටින වැඩක් බුදුහාමුදුරුවෝ නම් දකින්නේ නැහැ. නමුත් අපට කියනවා ඒ නිසා අපි ආයෙත් කියලා ආයෙත් එනවා. ආයෙත් ටිකක් කරනවා. ඔහොමම කර කර තමයි ගෙනලා තියෙන නිසා ඔය ක්‍රමයේ දිගේම නම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ඒ විපස්සනා මාර්ගෙ දිගේ යනවා. එකම දෙයයි කියන්නේ Taman ගත්ත මූල කර්මස්ථානයේ සම්පූර්ණයෙන්ම ගෙවෙනකම්. රූපේ විභූත වෙනකම්. සුඛ දුක්ඛ දෙක විභූත වෙනකම් දිගටම යනකොට අවසාන දකින්න පුළුවන් සංඥාව තමයි අපට කියන්න වෙන්නේ. හැබැයි පෙරලියක් විපස්සනා බුදුපත් වීමක් වෙනවායි කියලා. ඉතින් ඒ නිසා අපි ධර්ම දේශනාව කොතෙක් දුරට සාර්ථක වුණාද කියලා කියන්න මට අමාරුයි. මොකද මම දැනගෙන හිටියා මුලින් ඉඳලම මේ වගේ තාමත් ගැඹුරු ධර්ම සාකච්ඡා කරන නමුත් මේක සාකච්ඡා කරගන්න මට්ටමේ වේදිකා සකස් වීම ගැන මම සතුටු වෙනවා. ඒ නිසා මේක නැවත නැවතත් අහන්න වෙනවා. මේ සූත්‍ර නැවත නැවත සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම තමන් කරගෙන යන භාවනා කරගෙන යනකොට ඔන්න තමන්ට තේරෙන පටන් අරගනි මේ වගේ ධර්ම කලුලෑල්ලක කියලා හෝ ඒක නැතුව වෙන ක්‍රමයකින් ලුණු කැල්ලක් දිවේ කියලා කියලා දෙන්න වගේ කරන්න බෑ. ඒ කාන්තම භාවනාවේ අත්දැකලා ස්පර්ශ කරපු කෙනාට නම් තේරෙනවා මොන තරම් ඒ මහා කරුණාවක් මහා ප්‍රඥාවක් ඇතුළු ඒ වගේම අපේ මේ තේරවාදී ආචාර්යවරු මොන තරම් ගැඹුරින් මේවා තේරුම් අරගෙන කටපාඩම් කරන ඇවිල්ලාද අපිට ඇවිල්ලා තියෙන්නේ. නිසා අපි මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව අපෙන් පස්සේ මේක නැති වෙන්න දෙන්නේ නැතුව යන්න නම් අපි කොච්චරක් ප්‍රත්‍යක්ෂයේ පැත්තට අපි උනන්දු වෙලා කටයුතු කරන්න ඕනද? ඒ වුණාට මේ අමාරුයි කියලා බිවසන්නත් එපා. කොහොම හරි මේ ටිකක් කටපාඩම් කරන්නේ මේ කොහොම හරි මේ ටික තේරුම් ගනිමින් සාකච්ඡා කරමින් ඊගාව પરම්පරාවට මේ මැරිච්ච මල පොතක් බන පොතක් ඉතුරු කරන්නේ නැතුව සජීවී ධර්මයක් ඉතුරු කරගෙන යන්න නම් අපිට මහ විශාල යුග මෙහෙවරක් හම්බෙලා තියෙනවා. ඒ යුග මෙහෙවරට අපි සැදී පැහැදී ඉන්න බව හැබෑව මුන්ට වැඩි හොඳ දහිතක් හිතයි කරගන්න. ඔහිට වැඩි ලොකු මේ ශාක්‍ය පුත්‍ර ස්වරූපයක් අරගෙන බැරි ධර්ම නෙවෙයි නැති ධර්ම නෙවෙයි පුළුවන් හැකි සංඥාව ඇති කරගන්න. ඒකටත් ඕන කරන සංඥාවමයි. හැකි සංඥාව ඇති කරගන්න. ඇති කරගත්තොත් හැම චිත්තබීජක මුලකම ඇති වෙන්නා වූ මේ පිවිතුරු ජල ධාරාවට අර බොරදී එක් කරන්නේ නැතුව සංඥා එකතු කරන්නේ නැතුව ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි විශේෂයෙන්ම සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් ඒ විචරಂತಿ ලෝකා ලෝකේ තේ ගත්ත යන්තා විචරಂತಿ ලෝකේ වගේ සංඥාවේ විචිත්‍රත්වයේ ගෙවෙන්න පටන් ගන්නවා නම් දෘෂ්ටි වල හැලීමක් සිදු වෙනවා නම් අෂ්ටලෝක ධර්ම කම්පා වීමේ ලොකුම ලොකු වෙනසක් ඇති වෙනවා අෂ්ටලෝක ධර්මේ තාම ගැටෙනවා නම් හැප්පෙනවා නම් අපි මතක තියාගන්න ඕන අපි සංඥාවේ දෘෂ්ටියේ ලනෝකාරා දිකින් දිකටම දිකින් දිකටම ඒ මතු මත නැවත නැවත භාවනා කරමු මෙනෙහි කරමින් සලකුණු ගැනීමෙන් තමයි අපිට ඒක ප්‍රත්‍යක්ෂ ගන්න පුළුවන්. අනුන්ගෙන් නෙවෙයි. අතීතෙන් නෙවෙයි වර්තමාන වශයෙන් නිසා අපේ ජීවිතය තුළ එන සෑම දුකක්ම පැමිණි දුක් පැනිරසයි කියලා ඉවසීමෙන් දිගට මෙනෙහි කරගෙන යෑමෙන් පමණයි මේ සංඥාව කෙලවරක් අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද ඉන්නේ මේ දෙවනි භාවනා පන්ති අවසානයේ උගව දෙනෙක් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඒක වීර්ය යොදවලා යම් යම් ප්‍රදේශයකට හිතේ අදිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන තියෙනවා. මේකමයි මාර්ගය. නමුත් මේක නැවත නැවතත් වෙන විදිහට කියනවා නම් බහුලීගත කිරීමෙන්මයි කරන්න තියෙන්නේ. ඒ නිසා යෝධ වීර්යය වලන්න. පුංචි වීර්යයක් වදලා බෑ. ඒ යෝධ වීර්ය කරලා තවත් අපි මැරෙන්නේ තව එක්කෙනෙකුට දෙන්නෙකුටවත් මේක මතක් කරලා දීලා අපි හුස්ම ටික යන්න තියෙනවා අපි නිමි પરම්පරාවක් බාටපත් වෙන්න නැති මේක දිවිසන දිතුලන પરම්පරාවක් බාටපත් කරන්න පුළුවන් වෙනවා. ඒසා සියලු දෙනාට මේ පිළිබඳව හොඳ හැඟීමක් තමන්ගේම ශක්තිය වලින් කවුරුත් දිවේකින් නෙවෙයි මේ කරගෙන යන වැඩ නිසා ඇතිලා තියෙන සද්ධාවෙන්, විරියෙන්, සති සමාධියෙන්, ප්‍රඥාවෙන් මේ ධර්ම කොටස තම තමන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ස්පර්ශ කරගෙන අනිත්‍යය තමගේ බාහිර සාධනික වශයෙන් හදා බෙදා ගනිමින් මේ ස්ථාන මේ ධර්ම කටයුතු තව තවත් සාර්ථක කර ගැනීමට අපි පොහොරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට මේ සඳහා අවශ්‍ය වෙන්නා වූ ශක්තිය ධෛර්ය බලය පහළ වේවා, තෙරුවන් සරණ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ සංඥාව පිළිබඳ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ තේරුම් නැද්ද කියන මොනවද ටිකක් කියමු බලන්න මට නම් තේරෙනවා බොහොම අමාරුයි මටත් අල්ලන්න අමාරුයි. ඔය කියන්නේ ඇසුවත් ඇසුව පමණයි කියලා කියන්නේ ඒක සංඥාව කලවම් කරන්නේ නැහැ. දැක්ක ඇහුවත් ඇහුව පමණයි දුටුවත් දුටමයි. ඉතින් එහාට ටික තේරෙම මති. ඒ නිසා අපිට පුළුවන් නම් දිත්තේ දිත්තමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති. ඒ විදිහට යන්න පුළුවන් නම් නේව හුර නහුරා නේව ඉද නහුරා ලෝභේ මන්තරේ. සර්වචනස් දේශනා කරන මේ බලන අපි මෙතන භූතයක් තියෙනවා දකින්නවා. ඒ භූතලේ මම මේ කියලා ගන්න යන්නෙත් නැහැ. ඒ බෝතලේ මමෙක් ඇතුණා කියලා ගන්න යන්නෙත් නෑ බෝතලයක් නෑ බත් නෑ මේ දෙක අතරමැදට දැක්ක දැක්ක පමණින් නතර වෙනවනම් ඊටසේ ඊට ආයි කෙලෙස් උපදින්නේ නෑ. මේ කෙලෙස් උපදින தත්ත්වය අරවචනසේ හැම චිත්තක්ෂණයම දකින. අපිට කියන්නේ අන්න එකට අවදි වෙන්න කියලා අවදි වෙන්න බාධා කරන්නේ අපි අතරතුර ඇතුළේ ඒක රූප වශයෙන්ත් බාධා කරනවා රූපස්කන්ධේ වේදනාස්කන්ධේ වශයෙන් විදීමක් කරනවා සංඥාස්කන්ධයෙන් තමයි ගෝකරණ මේ මායාව කරන්නේ අවේ මේ ජනමාධ්‍ය දියුණු වෙනවයි කියලා කියන්නේ දුක්ව අමාරුක වැඩිලා. information technology. මොකුණ ගණ්ඩම දෙයක් නෑ. අසුචිමයි අනන්නේ. information technology ඇතුලේ තියෙන insight එකේ තියෙන. ඕක තියෙන තන්නේ කර extrovert. ඉතින් කොහේ කියලා කියලා කරක්. ඉතින් අද්දෙක් දැක්කොත් ඒක මත දිගින් දිගට දිගින් දිගට කල්පනා කර කර පිළිවෙකට ගැහුවට පස්සේ දෝංකාර දෙන්නා වගේ යනවා. ඒකට ඇතුළත දෙන ගතියක් නෑ. ඉන්සයිට් එක තමයි ඒක නතර කරලා ප්‍රපංච සංඥා සංකා නතර කරලා ඇතුළට හරවන තැන. ඉතින් අපිට පේන්නේ නිකන් අපරාධ ජීවිතයේ අමීර සත්‍යකටපත් කරගන්නවා, ඒකාකාරී සත්‍යකටපත් කරගන්නවා, අපි ජීවිතයක් බාටපත් කරගන්නවා, උච්ඡේදවාදයකට යනවා කියලා ඉතින් චෝදනා දිගටම තියෙන සර්වඥයන් සර්වඥයන් කියන ඇත්ත වශයෙන් බලනකොට කෙලෙස් ලෝකේ බලනකොට නම් අපි අපිස් තමයි. අපි උච්ඡේදවාදී තමයි. අපි අරස රස තමයි. අප ගබ්බ තමයි කියන උන්වහන්සේ බාර ගන්නා ප්‍රශ්නේ. නිසා ලෝකේ හිටියත් ඒ සංඥාංච දික්කින්ච යේ අග්ගහේසුන් සංඥාවක් දෘෂ්ටියක් ගත්තොත් ගැටි ගැටි ලෝකයේ විදිනවා. සංඥාවෙන් දෘෂ්ටියෙන් වෙන් වෙලා ලෝකෙ හිටියට පස්සේ අපි නිකන් කලයක් අස්සෙන් හොලගක් ගියාට කැලේට ගහනක් නැහැ. ඕන තැනකින් ගහක් තියෙනවා වටෙන් යනවා. ගලක් තියෙනවා උඩින් යනවා. ගහක් තියෙනවා තලාගෙන යනවා. ආයෙත් තිබුණු විදිහට ඒවල් හිටිනවා. එහෙම නෙවෙයි අපි ගියොත් එතන බෝඩ් එකක් දාලා අසෝලා විසින් ආවල් දේ පූජා කරන්න ලදී කියලා ගහලම යන්න එපා. කොහේ යන්නේ කොහෙද යන්නේ කියලා. මැරිලත් ඔය කලයට තමයි උපදින්නේ. මේ අතහැරලා නැහැ මේ කරන කරන අපි කරන්නේ අතාරින්න අපි ගියේ දන හොලඟක්වත් පිටත තියන්නේ නැහැ. තිබ්බනම් ඉතින් ඒක ඉතින් ඒක පිටිපස්සේ එනවා. ඉතින් ඒ සිද්ධිය එතනම ඉවර නම් අපි මේ මොහොතේ 100 ජීවත් වෙනවා නම් ආයෙ ඕකේ තියාගන්න දෙයක් නැත්තේ නේ. ජීවත් නොවෙන නිසා තමයි අපිට ඒක අඩුපාඩු හදාගෙන ඔයගේ අඳහර පාගෙන සාදර සත්කාර විශ්ේ වැටිගෙන දුවන්න වෙන්නේ. ලේසි වැඩක් නෙවෙයි අපුන්ට අපි මේ පුළුවන් තරම් බලන්නේ මේ වචන වලට දාලා මේක සම්බන්ධ කරගන්න මේ කාටවත් දොස් කියන්න හදනව නෙවෙයි මොකද අපි ගැන තියෙන එකක් නෑ ආය කාටවත් දොස් කියන්නේ මොකටද නමුත් මේ වැඩ පිළිවෙල දිහාදී පොඩ්ඩක් අපි වෙනකට වඩා ඒක විනෝදයක් විදිහට ඒක විහිළුවක් විදිහට සලකනවා සලකලා ගියම අපිට තේරෙනවා අපි කොච්චර හැම වෙලාවෙදීම අනිත්‍ය මිච්ඡර මුරගාද්දී මිච්ඡ සංඥා ඇති කරන්න සංවිධානය පිටුනවාද කියන්නේ. ඊවස්ත හදනවාද කියන්නේ. ඒක මෙච්චර අසුබේ. මෙච්චර දුක තියෙද්දි මේ මුර ගාලා මේ හතර මහා ධාතුන් ඇවිල්ලා අපට කියද්දි මේ අනිත්‍ය දුක්ඛය. අපි මොන මොන ආකාරයකට මේක නිත්‍ය සුඛ සුබ කරන්න හදනවද? සංඥා නැතුව වැඩේ කරන්න බෑ. සංඥා තමයි ඒක මේ පිළියම් කරලා හදලා. ඒක නෙවෙයි මේක කිව්වත් එහෙයි කියන. ඒ මේක නෙවෙයි ඒක කිව්වා ඒකට එහෙයි කියන. ඒ නිසා බුදුහාම කියන එක සැරේ බල්ලා නැතර කරන්න බෑ. ආශේවනය කරන්න, භාවිතා කරන්න, බහුලීගත කරන්න එකක් ගන්න. ඒක ඉවර කරන්න. ඒක දැන් හොඳටම මේ විද්‍යාවෙත් පෙන්නලා තියෙනවා කොයි එකෙත් හැම එකම නියෝජනය වෙනවා. ඒ නිසා එකක් කරන එක හොඳටම ඉවර කරනකම් කරන්න. කෙරුවාගස්සේ ලෝක අවබෝධය එතන සිද්ධ වෙනවා. ඒක අත්දකින්න පුළුවන් එකක් කරන්න කියන. බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ සම්මුතියක් ගන්න එපා. ඒවා ප්‍රඥප්තියකින් යන්න බෑ. ගන්න නම් අත් දකින්න දෙයක් කරන ආස්වාසය අත් දකින්න පුළුවන්. මේකේ පටිපච්චුප්පන්න මේ තදූපන්නේ කියලා කියන්නේ අත් දකින්න පුළුවන් කොට. පිම්බීම හැකිනේ අත් දකින්න දෙයක් තියෙනවා. සක්මන් කරනකොට අත් දකින්න දෙයක් තියෙනවා. කවුරුහට මට බනිනකොට ඒ අත් දකින්න දෙයක් තියෙනවා. ඒ බයින පුදුල නෙමෙයි. Taman අත් දකින්න දෙයක් සුත්‍ය සුතමත්තම් භවිෂති. සර්වඥාචිගේ යාල දේශනා කළ තියෙනවා තඹ වාදනයක් අරගෙන ඒ තඹ වාදනය තට්ටු කරුවොත් ගල සද්දයක් එනවා. යම් වෙලාවක සම්භාජනේ කැඩිලා නම් තට්ටු කරනකොට සු බොල් සද්දයක් එයි. එපමණ උඩු කැටයක් හයිද කියලා බලන අපි තට්ටු කරනවා. ඒ වගේ තමයි Taman තුල දැඩි ආත්ම සක්කාය දිට්ඨිය ආත්ම සංඥා මමයනේ කියන කවුරුලට තට්ටු කරපු ගම හ්ම් ගාලේ සද්දයක්. ආත්ම සංඥා කැඩිලා නම් නිකන් බොල් දෙකට ගැහුවා ගැහුවයි කියලා ගහනක් නැහැ. ධර්මනසට ගහන්න හිතෙන්නේ නැහැ. ඒක ඉවරයි. අර වෛරේ වෛරේ සංසිඳෙන්නේ නැහැ. අවයිනේම ඉතින් මොකද කරන්නේ මනුස්සය දන්නේ ඒ ක්‍රමේ විතරයි. උත් තමන් ක්‍රම දෙකක් දන්නවනේ. ඩෝනම් ගහපන් ඉවරයි. ඉතින් ඒ අවයිරයක් ඇති වෙනවා සනාතර ධර්මයක් කඩලා යනවා. ඒ මනුස්සයත් එන ඉතින් ගහන වැඩ නැහැ මම කිපෙන්නේ. කුප්පන්න බෑ. ඒක නැත්තම් ඉතින් පොඩ්ඩක් අට්ටු කරපු ගමන් දෝංකාර දිදි දෝංකාර දිදි යනවා. ඉතින් මේ මේක සෙල්ලමක් විදිහට මේක ගේමක් විදිහට මේක අපි ඉදින්දා දකින්න පටන් ගත්තොත් අපි අතර මොන්න තරම් මේ සමග්ගානන් තපෝසුකෝ කියන කේයිද? සමගියව කටයුතු කරන්නේ කවුරුත් වැරද්දුනා නම් මොනක්වත් ගණන් ගන්න අපි දන්න මේ හැම කෙනාම සංඥාවක අවුලලා තියෙයි. අර ගන්නේ මම ඉන්ද්‍ර කීලයක් වගේ මොසලී ඉන්න ඕන කියලා ගත්තාම ඒක අනිකට ආදර්ශිකුත් වෙනවා. ඒ වගේම Taman තුළ ඉන්න තියෙන ප්‍රශ්නත් අඩු වෙනවා. ඒක ගැටීම අඩු වෙනවා. තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ. සංඥාව දෘෂ්ටි වැඩි නම් ගැටි ගැටි නිකන් කටුවත්තක් දූවිලි පාරක් දිගේ ඇදගෙන යන ගහූරගෙන අවුස්සගෙන පස්සේ කාටවත් යන්න බැරි தත්ත්ව තමයි තියෙන්නේ මේ සංඥා සහ දෘෂ්ටි අධිකට වෙනවා ඉතින් හොඳට බලා ගන්න පුළුවන් එයා ඉක්මනට කෙපෙනවා ඒක අපේ ඒක අපිට හොඳ ලකුණක් යම් කිසි කෙනෙක් ඉවසලා බලලා කටයුතු කරනවා නම් සාන්තන අපි දන්නවා ඒ වෙනි කෙනෙක් සාන්ත සත්පුරුෂයන් ඇසුර අමාරුයි අල්ලන්න නමුත් කලියුත් ඒකයි. ඒකයි මම කියන්නේ භාවනා මධ්‍යස්ථානට ගියාම ඒක හොද්දටම ඇවිස්සලා තියෙන එක තමයි අනික් කට්ටිය කතාවට අල්ලගන්නේ. ඉතින් මොක කරන්නේ මේ මනසල වෙන වෙන දන්නේ නැහැ. එකයි තියෙන්නේ අර තියෙන්නේ අර සංඥාව ඇවිස්සලා. ඉතින් අපි ඒකට අහුවෙන්නේ නැති වෙන්න ප්‍රතිපත්තියක් වශයෙන් හිතා ගන්න ඕනේ නැහැ. අපිට අවස්ථාවක් දෙන්න අපිට කතා නොකර ඉන්නේ කිය. ඉතින් වෙනකොට වෙනකොට අර කට්ටියගෙත් අර අඩු වෙලා සමගයක් ඇතුළේ ඉදිරියට යන ගතියක් එනවා. ඒ නිසා ඇත්තටම මේක ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න ගියොත් ගැටුම් ඇති වෙනවා. මේක නිසා අපි දැනගන්න ඕනේ ඒ හැරිලා ඒ වෙලාවේ වැඩේ කරගෙන යන හැටි. ඒකට සංඥා පිළිබඳ ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත්. නමුත් ඒක හරි අමාරුයි මොකද හරි චිත්ත වේලාරි කරලා දෙනවා. එක එකන එක එක ඉන්නේ තම තමන්ගේ චිත්ත ලෝකවලනේ. සංඥා ලෝකෙත් ඒවට තට්ටු වෙනකොට අමාරුම යෝගාවචරෝගේ අපි ගිවිස ගන්න ඕනේ. අනේ ස්වාමීන් වහන්සේ මගේ වැරද්දක් දැක්කොත් මට ඕන කරේ කියලා පවරනවා. තව කෙනෙකුට තමන් පාරන්න දන්නේ. මට කරන්න තියෙන ලොකුම දේ තමයි මගේ වැරද්දක් තියෙනවා මට තේරෙන විදිහට කියලා දෙන්න. මේ ਸਰවඥාන කියන මුළු ශාසනය කියන්නේ ශාසනයට වැදගත්ම තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකින්නේ. ඉතින් අපි මේ සංඥාව පිළිබඳව හැඟීමක් නැතුව අපි අපේ වැරද්දක් කියලා ගන්න. සංඥාව දැනගත්තා පස්සේ කෙලෙස් වල වැරද්දක්. මගේ වැරද්ද නෙමෙයි අපි කෙලෙස් වැරද්ද. ඉතින් මම බාර ගන්න මොකද මම හදන්න ඕන නිසා. ඒක මගේ වැරද්දක් කියලා ගන්න නරකයි. ගැනෙනවා. ඒක ඉතින් ස්වභාවය නමුත් අපිට බුදුහාම දීලා තියෙනනේ ක්‍රමනේ. සංඥා පැටලිකා කොහොමයි ඒ නිසා එහෙම බාර ගන්න ගියාම අපිට විශාල පළල් හිතක් ඇති වෙන ඕනේ වැරද්දක් ඕනේ අතපසු වීම අනුන්ගේ සමන් ඉවසන්න ගියාම අර කම්පන චංචල ගැටි අඩු වෙලා සාන්ත ගතියට එනවා ඒ නිසා එදිනදා ජීවිතේ කෙරුවත් පරියන්ක භාවනාවක රිට්‍රීට් එක කෙරුවත් ditthi ditta mattan කියලා කියන්නේ නිතාමත්ම උසස් පැහැදිලියට බොරදියෙක් වෙන්න දෙන්න එපා කියලා මට මතක කොහෙද හරි ජීවිතේ තියෙන පතරම කවියක් නිසා අපි හැම පටන් ගන්නකොට අපේ ජීවිතේ කොහොමද පිරිසිදුයි. වයසට යනකොට තමයි ඒක ඉතින් හොඳටම තේරෙනවානේ. ඒ නිසා හැම චිත්ත වීජයකම ආරම්භයේ ඉතාමත්ම පිරිසිදුයි. නමුත් හැම වෙලාවෙදිම සංඥාව ළඟට එනකොට බොර වතුරක් ගන්නවා. ඒ නිසා අපිට මේක හොඳට දැක ගන්න වෙනවා. දැක ගන්න අරමුණ ඇති වෙනවා හා සමගම වහාම නෝට් කරන්න ඕනේ. වහාම මෙනෙහි කරන්න. එතකොට තමයි දවසක පුළුවන් වෙන්නේ කොහොමද මතු වෙනකොට පබස්තර මිදම් බික්ක වෙචිත්තක් ප්‍රභාස්වරයි ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. බාහිරින් ආව ආගන්තුක උපක්ලේශයන්ගෙන් කැළසිලා තියෙන්නේ. මේ උපක්ලේශ උපක්ලේශයෙන් දකින්නවනම් අපිට ඉතුරු වෙන ප්‍රභාස්වර හිත පමණයි. එතකොට ඒක තමයි අපි කියන්නේ පිපිදිච්ච හිත, අවදි වෙච්ච හිත, බුදු හිත කියලා. එතකොට සංඥාවට ඇවිල්ලා අපිට අර දැකපු දේ මත මතියෙන්න දෙයක් නැහැ. අහපු දේ මත මතියෙන්න දෙයක් නැහැ. අනික ස්පර්ශ කරපු දේවල් මත මතියක් වෙන දෙයක් නැහැ. කල්පනා කරපු දේ කල්පනා කරුවොත් මොකද කරන්නේ? මේ හිතවිල්ලක් ආවම කලබල වෙන්න එපා. තමයි යන්න මූල කර්මත්තාන. මේ හිතවිල්ල කන හිත හිතා. පෙහෙත පටන් ගත්තොත් අන්න අපි අපි කාලේ නාස්ති කරුව වෙනවා. ඒ නිසා මේකට අර්ථකථනයක් විපස්සනාවෙන් තොරන මොනම කමෙන් ගන්න දෙන්න බෑ. බුද්ධම විදිහට විපස්සනා කරනකොට මේ මේ කියන අර්ථය තව තවත් ඉතින් භවනා හරියනකොට හරියනකොට තේරෙන පටන් ගන්නවා. නමුත් ඒක sannivedana අමාරුයි. Taman තේරුම් ගන්නට වැඩිය හරි අමාරුයි කියලා දෙන්නේ. ඒක ඒක කොයි කෙනෙකුට කොයි පැත්තවත් ගන්න පුළුවන් ඒ නිසා ධනමාධ්‍ය පැත්තෙන් අපි නරක නරක දේවල් ගොඩක් දැක්ක පමණින් සංවේගය ඇති වෙන්නත් පුළුවන් කෙනෙකුට ඒ සංවේගය නිවනට පැත්තට යන්නත් පුළුවන් සීදීනසා ගන්න පැත්තට යන්නත් පුළුවන් කාමාසාව පැත්තට යන්නත් පුළුවන් ඒක තියෙන නමුත් එකක් කියන්න පුළුවන් චක්‍ර ළඟ ළඟ කරකෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ මන්දාශික වෙනවා මන්දාශික වෙලා ඉන්දෙන් ඉන්දෙන් දීර්ඝ තිබුණු වේව්ස් දැන් ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා මේ තාක්ෂණය පව හොයාගෙන දිනා ඊළඟට අපි කතා කරන්න තියෙන සංස්කාර ගැන අපිට එන තොරතුරු ප්‍රමාණය මොන්නම තායකමත් අපිට ගන්න බෑ. අපිට එන් හයින් එකයි ගන්න පුළුවන්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් හැම වෙලාවෙම තොරතුරු වෙනවා. අපිට එකවරකට එකයි ගන්න පුළුවන්. ඒ නිසා අපි 100ට 80ක් දැන දැන කපන්න වෙනවා. දැන මාදී තිබුණත් නැතත් ඒ සඳහා අපි රුචි අනුසකම් යොදවනවා. සද්ධා රුචි අනුසව ආදීනවතේ ඒ ක්‍රමවල තෝරලා සුදුසු එකක් ගන්නවා. ගැන්න පමණින්ම අපි අපේ தත්ත්වෙ පෙන්ලා ඉවරනේ. අපි අහුවෙලානේ. නිසා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධතා කල් සංස්කාර අපහැන්නේ ගන්නවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ හයකින් එන්න පුළුවන් එකට එකක් තෝරන්න එපායි අපි. ඒ කියන්නේ චිත්ත වීජය කතාන කියන්නේ භවංග උපච්ඡේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජනය. ආවර්ජනය කරලා බලන ద్వාර පහෙන් කොහෙන්ද පණිවිඩය ආවේ කියලා. අවිලා ඒකට හිත ගියයි කියලා කියන්නේ අනෙක් ద్వාර වහන්න එපා. වහනකොටම අපේ රුචිය, සද්ධාව, අනුස්සවය, ආකාර පරිවිතක් දිච්චින් යන එක මොකක් හරියක් ඇවිල්ලා. ආවයි කියලා කියන්නේ අපේ මන අපේ අපි දාලා ඉවරයි. ඊට පස්සේ සත්‍ය නෙමෙයි නේද? සත්‍ය නම් මුළු 100 100ම දකින්න එපා. ඒක නිසා කියනවා අපි භෞතික විද්‍යාඥයෙක් එයාගේ මයික්‍රොස්කෝප් එක යොමු කරනවා නම් පොසිට්‍රෝනයක් බලන්න. අනිකු සේරු නොදකින්න එපායි ඔව්. දැක්කොත් පොසිට්‍රෝනේ බලන්න කොහේ කාර්ක සිවුනේ. ඉතින් ඔහු දන්නවා මේක බලනවායි කියලා කියන්නේ ලෝකයේ 99.999ක් වහන්න මේපාය. ඉතින් අන්ධකාරෙන්නේ. මොකද දැකලා ඔය මනස බලන් කතා කරන දේ මයික්‍රොස්කෝප් කොච්චර හොඳ බලන මිනිහා මොඩය නම් පේන්නේ මොනවද? ඒකේ විද්‍යාඥයෝ දන්නවද? එයා හොඳටම දන්නවා බර ගන්න කොහොමද ඕනේ මේක දිහා හරියට බලන්නද? ඒකෙම තේරෙනවා අපි අපි ටෙලිවිෂන් එකේ ලස්සන දර්ශනයක් දකිනකොට අපි සම්පූර්ණ අනිදේවල අමතක කරන්න බෑ අපි ඒකට ඇදී ගන්න. අපි වන්න හොඳ දර්ශනය කියලා කියන්නේ. කියන්නේ හොඳ හොඳ අධ්‍යක්ෂණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ තරම් මේකට මත් වෙලා. අපි ඉඳගෙන ඉන්න බවක්වත් කොහෙද ඉන්න මොනක්වත් නැහැ. ඒකට absorbing කියලා හරිම ෂෝක්. නැත්නම් අපි ඒ සාමයකට මත් වෙලා තියෙන නිසා අපි ඒක ප්‍රශ්නයක් නෑ අපි දන්නවනම් මේක මේ සිත් ගන්න අසුළු එකක් මගේ හිත වෙන දැන් ඇදිලා තියෙන කියලා දන්නවනම් අපිට අරසාවක් තියෙනවා. ඒකට අපි විඤ්ඤාත විඤ්ඤාත මත්තන් තියෙනවා. නමුත් ඒක නෙවෙයි අපි කියන්නේ ආස්වාද කරනවා කියලා කිව්වම මේ මත්ච්ච තරමර තමයි අපි කියන්නේ ආස්වාද කරනවා කියන්නේ. ඉතින් ඒක බොහොම ලස්සන පේනවාද ඔය පාටිකල් ෆිසික්ස් වලයි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ හොඳ ලස්සන පේන. ඒ නිසාද ඒව පිළිබඳව ඉහළම මට්ටමේ ඉන්න කද්දී සම්පූර්ණව දන්නවා දැන් ලෝකෙ මේක දන්නේ නැති වුණාට අපි ගිහිල්ලා තියෙන රෝග කියලා. ඔක කියාගන්න විදියක් නැහැ මොකද බර ගාණක් දැන් ඒක කාගෙන ගිහිල්ලා තියෙන එක මල්ටිනේෂනල් මල්ටිමිලියන් වැඩක් වෙලා තියෙනවා. ඉතින් මේකේම යනවා. නිසා අපි යන්නවල බුද්ධ ආගමෙන් බුදුරජාණන් වහන්සේ ඕක කිව්වට අපිට පය වෙන දෙයක් නැහැ. අපිට තියෙන ඉන්සයිට් කියලා එකක් අපිට තියෙන සිද්ධිය වෙනකොටම වහාම වෙන්නකොටම හිතෙන්න යනවා. හිතෙන්න ගියානම් අර පැත්තේ කොච්චර දුනම ගිහිලා තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට මේ සංවේගය බාර කරන්න හේතුවක් වෙනවා. මේ මිනිස්සු මෙච්චර හොයලා මෙච්චර ඇත්තටම ලෝකේ ඉන්න විද්‍යාවේ සිට 99කට වැඩි ගාණක් ආයුධ පිළිබඳ පරීක්ෂණ කරන්නේ. ඒක පිළිබඳව අපි ගහන්න දෙයක් නැහැ. නමුත් මේ හරිදී හොයන්න යන කෙනා පවා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අපි හොයන්නේ බාහිරේ. බාහිරේ හොයලා එකට හිත යොදන්නම් අපි ලෝකේ ලෝකෙන් අයින් වෙන්න වෙනවා. ඒක තුලින් අපි මිනිස්සු නෙවෙයි අපි ඒකට නිකන් මැෂින් එකක් වගේ වැඩ ගන්න. ඊට පස්සේ අපි මේ කියන දේ තේරෙම අපි කණේ හිතාන දේ ටික විතරයි. මොනවා දැක්කත් කියන්නේ ඕක තමයි. බුදුරජාණන් වහන්සේ කිව්වා මේකම විකාරයක්. ඊට මේක වැඩි හොඳ තමයි ඉබ්බා කට්ට ඇතුළට ගත්තා වගේ සෙන්සර් ටික අරගන්න අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය ආවොත් සංස්කාර පච වෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිපද වෙච්ච ගම සංස්කාර අපහැන්නේ ගන්න. ඒ නිසා අපි මේ සංස්කරණය කරනවා කියලා මේ සිද්ධිය හසුරවන්න හදනවා කියලා අපි කරන්නේ ඇත්ත ඇත්ත කියන ගන්න කියන අවස්ථාව නැති කරගන්න. ඒ නිසා පුළුවන් තරම් අපි මූලික අවශ්‍යතාවන් වලට යන්න ඕනේ. අපේ ජීවිතය හා සම්බන්ධ මේ කාය සංස්කාර වෙන හුස්ම හිත තියාගෙන. අපි ඒකට පොළවේ විදින බව දන්නේ. ඒක ලොකු ආශ්චර්යයක් මේ උඩින් යනවා අහසින් යනවා කියලා කිව්වා මේක විකාරයක්. උඩින් යන්නේ ඇයි පාළි යන්න බැරුවද කියලා යන්න බෑ. පුළුවන් නම් යන්න. කොච්චර වටිනවද පයින් යවිදිනකොට පයින් යවිදින බව දන්නවද? මොකද කියනකොට යන්න බෑ. මොකද එක්ක බෝම්බ ගහනකොට මරන්න බලා ඉන්නවා. එහෙම නැත්නම් මොකක් හරි හෙලිකොප්ටර් වලට යන්න බෑ. ඒ නිසා මේක අපි විපස්සනා කරනවා කියලා මේ වර්තමාන මොහොතේ ඉන්නවා කියුවාම අපිට බුදුහාමුදුරු දීලා තියෙන ආරස්සා, ඒ වගේම දීලා තියෙන ප්‍රඥාව දිහා බලනකොට කටක් කරලා කාටවත් කියන්න බෑ ඒක. මොකද අපි දන්නේ කොච්චර අමාරුද කියලා ඒ තරම් අපි ඉන්න ලෝකේ අපි හදාගෙන තියෙන රූප වලට අහුවෙන්න ශබ්ද වලට අහුවෙන්න ගන්ධ රස හදාගෙන ඉතින් ඒකට ඔක්කොම දිදුලද්දි ඇත්ත එක්ක වහගෙන බලහින්න කොහොමද ගන්නෙ කියන්නේ මැදට අමාරුයි ඒකයි අර ප්‍රශ්නේ මතුවෙන අපිට අරණ්‍ය ගත වෙන්නේ නැතුව රුක්ක මූල ගත වෙන්නේ නැතුව පුළුවන් ද කියලා. නමුත් මානසික හැකියාව නම් තියෙන සමාන හැකියාවක් තියෙනවා. නමුත් ඒක අභියෝගයේ සර වැඩි. මොකද අපි හදලා තියෙන්නේ එහෙම නෙවෙයි. රූප වලට හැදෙන්න, ශබ්ද වලට හැදෙන්න මුළු ලෝකෙම හදලා තියෙන්නේ අපි. හදලා දෙක වහගත්තද අමාරුයි ටිකක්. නමුත් ඒ තත්ත්වවලදී මේ බිරිස කරපු වැඩේ ගැන නම් මම සතුටු වෙනවා. සෑහෙන බිරිසක් ඒ කියන්නේ භාවනා කරලා යම් ප්‍රමාණයක් අත්දැකීම් ලැබලා තියෙනවා. ඒක පිළිබඳ සතුට වෙන්න පුළුවන්. නමුත් ඒක යෝධ බලයේ යෝධ වීරියක මේක ඉදිරියට ගෙනියන්න ඕන. ඒක නැත්තම් අපිට මේ ආපසු නොයන ආකාරය වෙනසක් ඇති කරගන්න තාම අමාරුයි. නමුත් අපිට කරන්න පුළුවන් බවට මේ විශ්වාසය ඇති කරගන්න පුළුවන්. අපි මේ පාර දිගේ ගියොත් පුළුවන් කියලා. ඒ නිසා මේකට කරන්න තියෙන අඛණ්ඩව කියන්නේ අසතතාභ්‍යාසයෙන්ම තමයි දිගට යන්නයි තියෙන්නේ. මේක කියනකොට තේරෙන දේ අපි කොච්චර මේ අපි විහිතලා කරන සෑම දෙයකම අහුවෙන්න ඉඩ තියෙනවා. නොහිත කල්පනා නැතුව මේ විපස්සනාවෙන් ඒ ඇත්ත ඇත්තටි දැකීමෙන් පමණම චිත්තක්ෂණයක හෝ පුංචි විමුක්තියක් ලබන්න පුළුවන්. මේ ක්ෂණකයි කියන එක තදංග නිබ්බුතිය කියලා වර්තමාන හිත තියෙනවා නම් බලන කොච්චර පිළිතුරුද රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැති ඒ தත්ත්වේ මදිදාකටයි. ඒක නෙවෙයි අවසානේ. ඒක දිගේ යන එක තමයි මේ සංඥා විමුක්තස්ස කියලා කියන්නේ. සංඥාවෙන් වෙන වෙන එකයි කරන්න තියෙන්නේ. මේකෙම තමයි තව ඉස්සරහට ගෙනියලා තියෙනවා යම් කිසිදක් what you think what that you are what you see that you are එච්චරයි කියන්නේ. උඹ යමක් හිතුවද ඒක තමයි උඹ. ඒක අපිට ලෝකයක් දීපයක් නෑ අපි හදපු ලෝකයක් තියෙන. අපේ ලෝකේ සුන්දරව පේනවනම් හිත සුන්දර වෙච්ච වෙලාවට තමයි ඒක. අපිට ලෝකේ නොදකින් කියලා හිතනවා හිත නරක වෙච්ච වෙලාවේ තමයි. එන්න මොනක් අගන්නේ දැන්. එයාට එතකොට තව කෙනෙකුට හොඳ වෙලා තියෙන ඉඩ තියෙනවා. ලෝක දෙකක් නෙවෙයි ලෝක දෙකක් කරන ආකල්ප දෙකේ වෙනස තියෙනවා. දැන් මේ 10ට ඇවිල්ලා තියෙන වෙලාව තියෙනවාද පටන් ගන්නකොටත් ඈ ආ මේ වෙලාව ආව. ඒක සංඥා මාරු වෙලා තියෙනවා. ඒක මොකද පටන් ගන්නකොටත් ගියානේ අපි 8:35ට 40 වුණා. කොහොම හරි කමන්නේ මේ මාසුකාවට ඇසැරලා තියෙනවා නම් මේ අමාරු බව මම පිළි අරගෙන ඇසැරලා තියෙනවා නම් ඒක මේ ධර්මයේ පිළිවෙත මහා ගැඹුරක් අපි මේ කතා කරන්නේ. ඉතින් ඒකයි මේ ෆීඩ්බැක් එක ගන්න මට ඕන උනේ. ඒකට තක්කමුක් හොඳයි ඒක හොඳයි ඒක බොහෝ දෙනා කියන විදිහට මගේ කියන ආකල්පයකට දාලා කියන්න පුළුවන් වුණා හරිම සන්තෝෂයි. මගේ නොකිය කාන්නේ ඒ මොකද මේක හරි අමාරුයි තව කෙනෙක් එක තව කෙනෙකුට ගෙස් කරන්න මොකද තරම්ම සංඥාව බොහොම අමාරුයි ඒ නිසා අපිට ආ එනිසා අපිමයි